දෛහි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි දවසේ ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගන්තබ්බෝ හෝති තස්ස එවං හෝති මග්ගෝ මේ ගන්තබ්බෝ භවිස්සති මග්ගෝ මේ ගච්ඡ ගච්ඡත් ගච්ඡන්තස් කායෝ කිලමිස්සති හන්දදාහං නිපජ්ජාමීති සෝ නිපජ්ජති න විරියං ආරභති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දේශනාවලියට මේ කුසීත වස්තු අට නැත්නම් මේ අට කුසීත වස්තුනි කියන මාතෘකාවලියයි තියාගත්තේ ඒ කුසීත වස්තු මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් කත මේ අට ධම්මා හාන භාග්‍යා අපේ මේ ආධ්‍යාත්මික ගමනේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ අපි පරිහානියට ලක් වෙන කාරණා අට මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඒකට කියන්න වෙන්නේ අට කුසීත වස්තුනි කියලා. මේ කුසීත වස්තු අටක් තියෙනවා. ඒක තමයි මේ කරගෙන යන වැඩේ බාල කරන හානි කරන හානභාගී ධර්ම. ඉතින් අපේ කී දෙකක් ඉදිරිපත් කරගත්තා යමක් කරන්න තියෙන වෙලාවක් ආවොත් වැඩක් බරක් කරන්න තියෙන වෙලාව කරන්න ඉස්සෙල්ලා කරාරිනවා කුසීත වෙනවා ඒ නිසා නිදා ගන්න කාරණාවක් කරගන්නවා ඒ වැඩේ කරාට පස්සේ ඇඟට දෙනවයි කියලා නිදා ගන්නවා මෙන්න මේ කාරණා දෙක තියෙන කෙනෙකුගේ භවනා ගැම්ම අල්ලන්නේ ඉස්සරහට යන්නේ එතන එතන කැඩෙනවා. ඉතින් අද ඉදිරිපත් කරන හදන ඊගාට දෙන තුන්වෙනි කාරණාව මග්ගෝ මේ ගන්තබ්බෝ භවිෂති. මට මගට බහැලා යන්න ගමනක් තියෙන නැත්නම් පයින් යන්න ගමනක් තියෙනවා. දැන් කාලේ හැටියට කියනවනම් ගමනක් තියෙනවා. ඒ ගමන වෙහෙස කර නිසා භාවනා කාලසටහනින් පැත්තකට දානවා. ඒක liverලා කළ යුතු භාවනා කාලසටහන කරන්නේ නැතුව නිත්‍ය අභ්‍යාසය කරන්නේ නැතුව යන්න තියෙන ගමන හේතු කරගෙන නින්දට වැටෙනවා කුසීතයට කුසීත භාවයටපත් වෙනවා. ඉතින් මේ නිසාත් අර භාවනාවේ අරගෙන ආපු ගැම්ම ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිති අභ්‍යාසය කෙරෙනවා. අනේ නිති අභ්‍යාසය කඩා වැටෙනවා. ඊට පස්සේ නැවත ආයෙ පටන් ගත්තොත් පටන් ගත්තත් සෑහෙන කාලයක් යනවා අර කලින් තිබුණු ගැම්ම ගන්න. ඊට වැඩි අර එක දිගට කරගෙන ගියා නම් ඒකේ ලොකු ආශයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව දන්නේ නැති නිසා උගදෙනෙක් අතරමඟදී කරාරිනවා. ඒකට ධූර නික්ෂේපය කියලා කියනවා. දීපු බර අරගෙන පොඩි බාධාවක් ආපු ගමන් බර වීම තියෙනවා. ඊට පස්සේ ආයෙ මේක කරට ගන්න අමාරු. දෙන්නේ කුසලාවගේ ගන්න කරට ගත්ත බරක් බාධාවක් කරනට බිම තිබ්බොත් ආයෙ ගන්න බැරි කම නිසා ඒ ගෙන යාම කරගෙන යන්න බෑ. ඒ නිසා මේ ප්‍රතිපදාවේ තියෙන ලකුණක් තමයි මේක දිගට කරගෙන යන්න ඕනේ. එක ජවනිකාවකින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ජවනිකා රාශියක් එක දිගට සිද්ධ වෙනකොට තමයි Tamanට පැහැදිලි විශ්වාසයක් සහ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒක නිසා වචනේ ප්‍රතිපදා කියලා කියන්නේ එක රැයකින් එක බණකින් එක සිද්ධියකින් අපිට ඉස්සරහට පයින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් අනිකුත් අර වහා ප්‍රතිවල බලාපොරොත්තු වෙන කාරණා බැලුවොත් අපි පොඩි ආයෝජනයක් කරලා විශාල ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ ප්‍රතිවල අපේක්ෂා කරන මේ මෑත කාලේ ඇති වෙලා තියෙන පිස්සුව. නමුත් ප්‍රතිපදාවේ තියෙන ඊට වෙනස් එකක්. දිගට දිගට දිගට දිගට කරගෙන කරගෙන යෑමෙන් තමයි Tamanට අවශ්‍ය කරන්නා වූ ඒ ගැම්ම ටිකට පාත්තගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක කඩන්න බැරි තරමට ශක්තිමත් වෙනවා. අන්න ඒ වගේ ගැම්ම කාරණේන වෙලාවක කෙනෙක් ඒකේ වටිනාකම දන්නේ නැතුව ගමනක් යන්න තියෙනවා. ඒ නිසා මම අද මේ කාලසටහන කරන්න බෑ. භාවනා කරන්න බෑ කියලා පැත්තක බහා තැබුවොත් ඒකෙන් වෙන හානිය නැවත පටන් ගන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් මේක මේකට ඕන වෙනස් විදියකට මූලධර්ම උත්තරයක් තියෙනවා. මේ භාවනා කරනවා කියන වචනේ පැත්තක දාලා සතිය පවත්නවා කියන වචනේ ගත්තනම් නැත්නම් මේ සතිය හරියට නිර්වචනේ තේරුම් ගත්තනම් තමන්ට වෙන වැඩක් කරන ගමන් වුණත් එහෙම නැත්නම් අතිරේක වැඩක් අතිරේක වගකීමක් භාරයක් ආපු වෙලාවෙත් ඒක කෙරෙන ගමනොත් මේ සතිය පැවැතෙනවා නේද පවත් ගන්න පුළුවන් නේද කියන කාරණාව අත්දකලා ඒක Tamange ජීවිතය තුලින් අත්දකවගෙනට කොට නම් මේ ප්‍රශ්නට අහුවෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක හරි අමාරු දෙයක්. කෙනෙකුට මේ භාවනා කියන වචනෙන් පැත්තකට දාලා සතිය පවත්තන එකයි කරන්න ඕන කියන්න කියලා දෙන්න කියලා දුන්නාට බාර ගන්නෑ. හැම කෙනෙකුටම මේ භාවනා කියලා රාමුවක් උළු දාගෙන ඉන්නවා. ඒ රාමුවට අවශ්‍ය මූලික පසුබිමක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ පසුබිම් ටික එනකන් කරබන ඉන්නවා. තියෙන තත්ත්වයට දෙදි මේ වැඩේ පටන් ගන්න පුළුවන් කියලා ඒ කියන ඉසෙල්ලක්කාර ගතිය නෑ. ඒක නිසා අපේ ලොකු සංසිඳන කාලේ කියනවා දන්න තැනින් පටන් ගන්න තියෙන තැනින් පටන් ගන්න. පටන් ගන්න ඉස්සරහට යනකොට අවශ්‍ය කරන ප්‍රශස්ත තත්ත්වය ලැබේ. ප්‍රශස්ත තත්ත්වය ලැබිලා පටන් අර ගන්න ගියොත් ඔන්න මෛත්‍රී බුදු ආවරණකම් බලائیں۔ එනතම මේ දසපාර්මිතා පිළිලා ටෙලිෆෝන් කෝල් එක එනකම් බලන ඉන්නවා. ඉතින් හේතුක ප්‍රතිසන්ද ලැබුණාද කියලා කුත්තුව ගාලා බලන්න වෙනවා වෙන කවුරු හරි මේ Taman එන දැනින් පටන් ගන්නනේ. මේව ඇත්තටම මේ කියන කුසීත වස්තු වලට වැඩිය ගැඹුරු කුසීත වස්තු තමයි. ඒක හොඳටම පේනවා බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ලංකාවේ තිබිච්ච තත්ත්වේ මම හිතනවා ඒක එච්චරම නුහුරුණු ප්‍රොද්දයක් නෙමෙයි වගේ වැඩි හිටි පිරිසකට ගත්තොත් කිසිම කෙනෙක් කවමදාකවත් භාවනාවක් කරේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණේ අපි මේ විදේශිකයන්ට යට වෙලා අවුරුදු ගාණක් ඉඳලා ත්‍රිපිටකේ දන්නේ නැහැ. ප්‍රතිපදාවක් නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් මේ ත්‍රිපිටකය හදාන පන්දල හදාන හාමුදුර කෙනෙක් හදාන උපසම්පදාව හදාගෙන ඒ කටයුතු කරා මිසක්කා එදා කිසිම කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ භාවනා කරන එක කියන්නේ. මොකද ඒක හිතුවා ඇති 2500 ඉවරයි දැන්. දැන් ඉතින් කොහොමඩක්වත් නැති වෙන කාලේ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ බුද්ධ ජාතිය පස්සේ ඇති වෙච්ච ප්‍රබෝධයත් එක්ක බලනකොට ඒ ප්‍රබෝධයට හේතුනේ පසුබිම සකස් වීම විතරක්ම නෙවෙයි භාවනා කියන එකට අලුත් අර්ථකථන දෙන්න පටන් ගත්තා. අර්ථකථන දීමේදී ප්‍රධානම වෙච්ච වෙනස තමයි මේ සතිය කියන එක ගත්ත ඉස්සරහට. නැත්නම් සතිපට්ඨාන කියන එක ඉස්සරහට ගත්තා. භාවනා කියන වචනේ සම්ප්‍රදාන කුල ගතානුගතික ක්‍රමයට තියලා සතිය පැවැත්වීම කියන එක පටන් ගත්තා. ඉතින් ඒක සමහරව හිතුවා මේ ශාසනයේ බාල්දුවට ලක් කිරීමක් කියලා. දැන්ටත් එහෙම හිතන ප්‍රධාන කර්මස්ථානාචාරවරු ඉන්නවා. ඒගොල්ල කැමති මේ සම්ප්‍රදායට භාවනා කරන්න මේ සතිය පැවැත්වීම කියන එක මේ හිතුවක්කාරකමක්, කිලන්දාරිකමක් කියලා හිතනවා. නමුත් කවුරු හරි මේ භාවනා කියන වචනේ පොඩ්ඩක් පැත්තකින් අරන් තියලා කරන්න තියෙන්නේ ඉන්නේ ඉරියව්වේ සතිය පවත්වන එකයි කියලා ගත්තොත් මේ ගමනක් තියේටි ගමන කරද්දිත් භාවනා නම් කරන්න බෑ බෑ සතිය පවත්වන්න පුළුවන්. එතකොට මේ භාවනා කරද්දි නෑ අපි මේක අනිත් පැත්ත දාමුකෝ ගමන් කරද්දි භාවනා කරන්න බෑ මොකද භාවනා කියන චිත්‍රය අපි අඳගෙන තියෙන්නේ අපිට අතත් යන අද්දක වහගෙන එක දැනක වාඩිලා ඉන්න කතාවක් එතකොට ඇවිදිද්දි එතකොට ඒක කරන්න බෑනේ. ඒක අසුවිදකට වෙලා නැහැනේ. ඉතින් ඒ නිසා ඔය 1956 ට ඉස්සලා තිබුණ කාලේ සක්මන් භාවනා කියන එක කත්තාම කරලා තිබිලා නැහැ. අඩු ගාණ කියන 1956 පහු වෙලා දැන් අවුරුදු 60ක් විතර වෙලා තිනවා තාමත් මේ සක්මනේ නැතිවීම තමයි කුසීත වස්තු වල එකකට අඩු කරන මේ අටම එකට අඩු කරනවා නේ එකයි කියන්නේ සක්මන් නොකරන එක තමයි. ඒ නිසා යම් තැනක ඒ සක්මන් භාවනා නැත්තම් ඉතින් ඒකේ තියෙන ප්‍රධාන කුර භාවයක් අන්ත භාග භාවයක්. ඒ නිසා යම් කෙනෙක් ඒ සක්මන් භාවනා කියන එක ඒකේ වටිනාකම ප්‍රායෝගිකකම ඒ වගේම මේකේ සරුවච්චන් වහන්සේටම සුවිශේෂී වෙච්ච తত্ত্বය දැන් නැත්තම් හරියට බුබ්බඩ වෙනවා හරියට කම්මැති වෙනවා හරියට තීන මිද්දට යන කුසීත වස්තුවට වැඩ දැන් මේ කියන ගමනක් යන්න තියෙනවා. ඒ නිසා මට මහන්සි වෙයි. මහන්සි වෙච්ච නිසා මහන්සි වෙන්න තියෙන නිසා මම ටික බුදියන්නේ කොහොඳයි කියලා මේ ඉබ්බයි ආ වගේ මේ හටනේ වගේ ආව පොඩ බුදිය ගන්න යන එක තමයි සාමාන්‍යයෙන් ශරීර හොරුන්ගේ වැඩි. නමුත් අපි දෙකටම උත්තරයක් විදියට කුසීත වස්තු අයින් කිරීමට සහ ගමනකදී කොහොමද මේ Java ඇති කරගන්නේ කියලා. Java නැති වෙනවා, ක්ෂය වෙනවා නෙවෙයි. Java ගන්නෙ කොහොමද කියලා බලන්න සක්මන කරන සීවේදියා ගත්තොත් සර්වඥාන්සේගේ චංකමානි සංස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ සක්මන කියන එක නැත්නම් ලක්මන කියන ආනිසංස පැත්ත යම් කිසි කෙනෙක් කලවම් කල්පනා කරොත් බුදුජානනාථයකට කරුණු පහක් පෙන්වනවා ආනිසංස පහක් පෙන්වනවා අධධානක්කම හෝති පධානක්කම. පළවෙනිම ආනිසංශය තමයි දීර්ඝ ගමනකට දීර්ඝ ගමනක් ඉවසන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් ගමන ඉවර වෙන්න ඉස්සෙල්ලා කරාරින් නැතුව අවසානයේ දක්වා කරන එක. උදාහරණයක් වශයෙන් කිව්වොත් එimhe අපි මැරතන් රේස් එකක් තියෙනවා නම් අපි දැන් පිටිනි වටේන් 15ක් දුවන්න ඕනේ. නැත්නම් රට හරහා දුවන වැඩක් කියලා ඒ පටන් ගන්න ක්‍රීඩකයන්ගෙන් ත අවසාන කරන ක්‍රීඩකයන්ගේ ගාන අතර ලොකු වෙනසක් තියෙනවා. නිසා සමහරු අවසාන කරන හැම කෙනාටම තෑග්ගක් දෙනවා. අඩු ගන්න පටන් ගත්ත එක නා ඉවර කරන්න කියන නමුත් මගට යනකොට මේ කරගෙන යන්න බැරුව අතහරින ගතිය තියෙනවා. ඒ නිසා ඒ අතහරින ගතිය මීටර් 100 දුවනකොට මීටර් 400 එන්නේ නැහැ. කොයි කෙනත් ඉවර කරනවා. නමුත් අර මැරතන් තරඟයක්, රටහරා දුවන තරඟයක්, දීර්ඝ තරඟයකට ගියාම කරගෙන යන්න බැරිකම තියෙනවා. අන්න ඒ වගේ මගදී සටන පාවා දෙන ගතිය නැතුව අධධානකම කියලා කියන්නේ දීර්ඝ ගමනකට දරා සිටීමේ ශක්තිය ඇති කරලා දෙනවා සතිය. මේ සක්මන් භාවනාවයි. ඉතින් මේ සක්මන් භාවනාවේදී වෙනස තමයි නැත්නම් අපි හිතන්නේ මේ භාවනා කරනවා කියන ඉඳගෙන කරන පර්යංක භාවනාවත් සක්මනත් අතර වෙනස තමයි. පර්යංකේදී යමක් නොකර සිද්ධ වෙන දේ දිහා බලන් ඉන්නවා කියන එක ඕනේ ආගමක කෙනෙකුට වැටහෙන විදිහට කියලා දෙන්න පුළුවන්. ඒක අපි සිංහල බුද්ධ ආගමට දාගත්තොත් අපිට කියන්න පුළුවන් සක්පරියංකේදී චේතනා නොකර අවිඥානකව අසංස්කාරිකව සිද්ධ වෙන දේ දිහා සම්පූර්ණ අවදීන් බලා සිටීමක් තමයි පරියංකේදී කෙරෙන්නේ. එනිසා පරියංකේදී කරන දෙයක් නැහැ. නිසා භාවනා කරනවා කියනකොටම ඇඟ රිදෙනවා. මොනවා හරි මේකට තටමඬ ඕන වෙයි, මන්ත්‍රයක් ජප කරන්න වෙයි, කටපාඩම් කරන්න වෙයි. මම ඒවා දන්නේ නැහනේ අරේ මේක. නමුත් කවුරු හරි කියලා දුන්නොත් එහෙම පරයන්ක භාවනාදී කරන්නේ චේතනා නොකර විඥාණය මුල් කරගෙන මුකුත් නොකර සංස්කරණය නොකර අවිඥානිකව අසංස්කාරිකව අචේතනිකව සිදුවෙන දෙදියා බලන්න කියන කියන එක කිව්වොත් වටලව ගන්න තියෙන ඊට වැඩි හරියට තේරුම් ගන්නට වැඩි. ඔය ටිකක් කල භාවනා කරපු කෙනෙකුට නම් තේරෙනවා මේ භාවනාව කියන එක සචේතනික වෙන්න වෙන්න සසංකාරික වෙන්න වෙන්න සවිඥානික වෙන්න වෙන්න ඇවිස්සෙනවා. ඒ නිසා කොයි වෙලාවකදී හරි එimhe අර දුර්මතේ දුර වෙනකම් භාවනා කරලා මේ කරණයක් ඇති කියලා හිතනකම් ඒ දුර ඒ දුර්මතේ දුර වෙනකම් භාවනා කරලා කොච්චර වෙලාවක් යයිද යෝගාවචරයට මේ භාවනා කරන පරියන්ක කරනවා ඉඳගෙන සතිමත් වෙනවා කියන්නේ මේ ඉඳ හොඳට පట్టල වාඩි වෙලා යමක් නොකර මට චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන් එහෙම නැත්නම් කයින් යමක් නොකර වචනෙන් යමක් නොකර කොච්චර වෙලා ඉන්න පුළුවන්ද නැත්නම් අපිට කියන බං සීලය කියලා කියන්නේ කාය දුස්චරිත වචී දුස්චරිතයෙන් වෙන්වීම දැන් සීලේ එහාට ගිය සීල ශික්ෂාවේ එහාට ගිය සමාධි ශික්ෂාව කියලා කියන්නේ කායික දුස්චරිත නෙවෙයි කායික සමස්ත ක්‍රියාවලියම නතර කරනවා වචී දුස්චරිත නෙවෙයි වචී සමස්ත ක්‍රියාවලිය නතර වෙන්න අපි හික්මෙනවා. ඉතින් කොච්චර අමාරුද කියලා බලන්න යමක් නොකර මේ ඉඳගෙන ඉඳගෙන ඉන්නවා කියලා දැනගෙන ඉන්න චිත්තක්ෂණ කීයද අපිට පුළුවන් කියලා. එහෙම නැත්නම් කටින් වචන දෙදෙව්වේ නැති වුණාට එහෙම නැත්නම් වචන බින්දේ නැති වුණාට දෙඩමල නොවුණාට හිත කතා කිරීම විශේෂයෙන්ම වාඩි වෙලා ඇත්තේ වාගත්තාට පස්සේ වැඩි වෙනවා. ඉතින් මේක යෝගාවචරයට බරපතල ප්‍රශ්නයක්. මොකද මේ යෝගාවචරයට කොච්චර කල්යයිද මේ හිතින් හිතෙනා මිසක් මම හිතනවා නෙවෙයිනේ. වචන දොඩමලු වුණාට මම දොඩමලු කරන්න මට ඕන කමක් නැහැ මට තියෙනව නොකර ඉන්න. නමුත් මේක වෙනවා. ඉතින් ඔය කරදරයකට ගන්න එපා. මට තියෙන්නේ කරන එක නතර කරන එක විතරයි. කෙරෙන එක නතර කරන්න මට බෑ. ඒ වගේම කය නතර කරාට මේකේ හෘද වස්තු ගැහෙන එක නතර කරන්න බෑනේ. ලේගමන් කරන නැත කරන්න බෑනේ. ඒ අනුව කයේ කම්පන චංචල වගේක් යනවා. අන්න ඒ ටික අචේතනිකවයි මේ සිද්ධ වෙන්නේ. අසංස්කාරිකවයි මේ සිද්ධ වෙන්නේ. අවිඥානිකවයි සිද්ධ වෙන්නේ කියන එක දැක ගන්නවක්වත් අපිට බෑ. නැත්තම් ඒ දෙක වෙන් කර ගන්නවත් බැරි නිසා මේ ඉඳගෙන ඉන්න හැටි එතන ඉඳගෙන මම මොකද්ද කරන්න ඕන කියලා බරපතල ප්‍රශ්නයක් අපේ ඔළුවට එනවා. කොච්චරක් වෙලා යයිද එකම තැන දවස් කීයක් වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා කර අත නැහැ පශ්චාත්තාප නොවි ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව ටිකට වාඩිලා ඉන්න වෙයිද මේ නිකන් හිටපන් කියන එක නෙමෙයි කියන්නේ කියලා තේරුම් ගන්න. හරිම අමාරුයි. ඒ තරම්ම මේ වීරිය කියලා කියන්නේ යමක් කරනවා කියන එක කියන වගේ අදහසක්. දල වශයෙන් සමාජයේ තියෙනවා. නමුත් මේ පරියංකේදී කරණ තියෙන යමක් නොකර දැඩි අප්‍රමාදයකින් දැඩි උනන්දුවකින් දේශ බලා සිටී. ආහනේ දේ බලා ඉන්නකොට සිදුවෙන දේ කිසිසේත්ම කාටවත් බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා කිසිම කෙනෙකුට සිදුවෙන දේ කරන දේවල් නතර කරලා දේශ බලානිනකොට සිදුවෙන දේ අවංකව ලියන්න දිව දිගෑරෙන්නෙම නැහැ. ඒ තරම්ම අපි මොනවද අපේක්ෂා කරනවා මේක භාවනාට ගියාන් පස්සේ මට මේක පේන්න ඕනේ අරක පේන්න ඕනේ අරේම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා මේ කතන්දර භාගෙට බැල කරපු කට්ටිය කතන්දර කියෝලා නමුත් මේ ඇති වෙන දේ කියා ගන්න ලේසි නෑ. නැචීට සාපේක්ෂව බලන සක්මන සක්මනේදී එක කෘත්‍යයක් කරන ගමන් චේතනාපූර්වකව වම දකුණ ක්‍රියාවත් කරන ගමන් අර විදිහටම ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ සක්මනේ වීරිය දෙකක් අවශ්‍යයි. ඒ බුදුම පඬිස්වාංශ කියන විදිහට. පරියංකේදී නම් යමක් නොකර හිටියට බැලීම අවශ්‍යයි අප්‍රමාදය අවශ්‍යයි. ඒ දෙසට සජීව බලනවා. ඒ සජීව බැලීමක් අපි වීරිය කියලා ගත්තොත් පරියංකේදී යමක් කිරීමටත් වීරිය ඕනේ. ඇවිදින්න ඇවිදින්න ගම ඒක දිහා බලන්නත් ඕන නිසා වීර්ය දෙගුණ වෙනවා. ඒ නිසා සක්මනකදී යෝගාවචරයා වීරියට අත දෙන අතර පරියන්කේදී බොහෝ විට සමාධියට අත දෙනවා නැත්නම් සමාධියට බරගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කෙනෙක් සක්මනකට බහැලා නැත්නම් සක්මන් භාවනාවකට සක්මනේ සතිය පිටවන්න ගිහිල්ලා ආරම්භයේදී ගොඩාක් වෙලාවට අපි ඒක කරන්න හදනවා. එහෙම නැත්නම් අනවශ්‍ය පටලැවිලි එහෙම නැත්නම් සංස්කරණය කිරීම කරනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැත්තේ හැටි. ඒක හරියට කියනවා මේ වැටි නිදයාගෙන හිට බබා ඇවිදලා නැත්නම් පළවෙනි වතාවට ඇවිදිනකොට එයාගේ ඇවිදීම හරීම විකෘති. අඩියක් තියලා තව අඩියකට ගන්න බර සමතලනය කරනවා කියන එක ඇට්ලස් යෝධයා ලෝකේ කරට ගන්න හදනටත් වැඩිය අමාරුයි බබෙකුට පැත්ත වැටලා හිට බබෙකුට නැගිටලා එක පයක තිබුණ බර තව පයකට බාරු කරනවා කියන එක. ඉතින් ඒක බලහින්න ඕන කෙනෙකුට පේනවා. මේ දරුවා නැගිටිනවා මේ අබුබ්බඩේක් නෙවෙයි බොම්බණේක් නෙවෙයි ඇවිදින්න පුළුවන් දරුවෙක් කියලා තේරුම් ගන්නට ඒ කරන වැඩේට බොහෝම සමාන දෙයක් තමයි මේ සක්මනක් පරියන්ඛයක් නොකරපු කෙනෙකුට සක්මනක් සතිය පිටීමක් නොකරපු කෙනෙකුට මේ කකුලේ තිබ්බ වම් කකුලේ තිබුණ මේ බර දැනෙන ගතිය උණුසුම සිසිල දැනෙන ගතිය හලහප්ප ගන්න නැතුව දකුණු කකුලට මාරු කරනවායි කියන එක. ස්ථාන දෙකක හිට වෙන්නේ ක්‍රියාවකුත් වෙනවා. ඒ අතරමැද මේ සතිය අතින් අතට මාරු කරනවා කකුලෙන් කකුලට මාරු කරනවා කියන එක අමාරුයි. සාමාන්‍ය පුද්ගලෙක් කිලෝ 50 60ක් 70ක් බරයි. ඉතින් මේක කකුලක මේ 60ක් 70ක් තියුණු බර අනික් කකුලට මාරු කරනවා කියන එක අමාරුයි අපිට කොච්චර අමාරුද රාත්තරපණයි සිමෙන්ති කොටයක් වම් අතේ ඉඳලා ලකුණු රටට මාරු කරන්න. අත් දෙකම ගත්තත් උස්සන්න බෑ. දැන් මෙතන කිලෝ 70ක් විතර වම් කකුලෙන් දකුණු කකුලට මාරු වෙන ඔය අතරමැද සත්‍ය දිගට පවත්නවා කියන එක දියටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. නමුත් මේක අර පොඩි එකෙක් ඇවිදින්න 7 7යි කියන්නේ ගණන් ගන්නවා වගේ කරලා කරලා කරලා යම් වෙලාවකට අපි හිතමු ඔය දීර්ඝ කතාව කෙටි කරලා කියීම සඳහා මේක සිද්ධ වෙන මට්ටමට අනායාසයෙන් වෙන මට්ටමට මේක ස්වයන් සිද්ධව ස්වයංක්‍රීය වෙන තැනට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තීරෙනවා සතියෙන් නොයිට්ටෝන අපි ගොඩක් කල් ඇවිදලා තියෙනවා. නමුත් මේ සතිය කඩා ගන්න නැතුව වමෙන් දකුණට දකුණෙන් වමට ආදි වශයෙන් කඩා ගන්න නැතුව අනායාසයෙන්ම මේ සතිය කරගෙන යන්න පුළුවන් මට්ටමට ආවොත් අපි ඒකට ගැමි විවරය කියන්නේ gediya පිටින් ඇවිදින බව දාන්නවා දැන්. ඒ වම දකුණ මෙනේ කිරීමක් ඕනෙත් නැහැ. ඔසෝන යවන තබන ඕනෙත් නැහැ. ඇවිදින බව දාන්නවා. අන්නේ මට්ටමට යනකොට තේරෙනවා. එහෙම ගමනක් වේහසක් නෙවෙයි. අතර වේස නිවන එකක්. එහෙම ගමනක් කරදරයක් නෙවෙයි. ලෙඩසෝ කිරීමට තියෙන ප්‍රධානම ක්‍රමය. ඒ නිසා මේ අනායාසයෙන් ඇවිදින මට්ටමට සක්මන සතියෙන් පුරුදු කරගත්ත එක්කනට තේරෙනවා අපේ පැරණි මුතුමිත්තෝ ශාරීරිකවක නඩත්තු කරේ ගමන් කිරීමෙන් තමයි. නැත්තන කොහොමඩක් අද ජීවත් වෙන කඳු උඩ දර ටික හොයා ගන්න වතුර ටික හොයා ගන්න පල්ලයට යන්න වෙනවා. ඒ වෙයි ඒගොල්ලෝ වයසට යනකම් මේ වැඩේ කරා. යනකොට හදාගත්ත padi කවදාවත් සමතුලිත padi නෙවෙයි. එහෙම මේ ගල් තියාගෙන හදාගත්තේ ඒ නිසා පතුලට වැටෙන බර හැම වෙලාවෙම විචිත්‍රයි. දැන් මේ ශිෂ්ටාචාරගත වෙලා පොළොව මට්ටම් කරලා හවස් උදේට දාගෙන මේ හරකොණ්ඩ විලංගු ගැහුවා මේ මේ ලාඩම් ගැහුවා වගේ. ඉතින් ඇවිදිනකොට හැමදාම කය විකෘති වෙනවා. ඉතින් එහෙම කට්ටියට පොළොවේ යන්න ලයිසන් නැහැ. වෙනම ලයිසන් ගන්න ඕනේ මේ පොළොවේ ඇවිදින්න. මොකද කකුලේ මයිල් ඇවිල්ලා. ඉතින් එහෙම කෙනෙකුට ඇවිදින්න කිව්වොත් එහෙම ඔය ගමනක් තියනවා කියලා කිව්වොත් බරපතල වැඩක් තමයි. නමුත් ඒක අපේ විකෘතිය දෙවීමක් මිස මේ කකුල් දෙකට උඟාවක් ව්‍යායාම අවශ්‍යයි. අතුල්පතුල් දෙකට උඟාවක් ව්‍යායාම අවශ්‍යයි. ඒ ව්‍යායාම ලැබෙන්නේ විසම පොළවේ ඇවිදින තාක් තමයි. ඇවිදින්න ඕනේ. ඇවිදින්න ඇවිදින්න ඒකෙන් එන මේ සංඥාව ඒ කකුලේ විවිධ තැන් වලින් එන සංඥාව මොළයේ පුදුම විදිහට තිරියම් කරනවා. එහෙම නැත්නම් ශරීරයේ හැම තැනකදීම සෛල දෙකක් ඈත් වෙනවා ළඟ වෙනවා ඈත් වෙනවා ළඟ වෙනවා කම්පනයක් කරන් දෙනවා. හරියට ආස්වාද ප්‍රසආසිකින් කරනවා වගේ. එතකොට ඒකේ ඒ ශ්‍රාව ශරීරයේ සෛල දෙකක් අතරමැද තියෙන ශ්‍රාව ශෛල පිටිය හරහා එහාට මෙහාටයි ගමන් කිරීම පරිවෘත්තීය ක්‍රියාවලිය රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇවිදින ඇවිදිල්ලෙන් තමයි. ඇවිදින හැම පියවරකදීම කකුල තියෙන හැම පියවරකදීම අස්ථි පංජරයට සම්පූර්ණ පණවිඩයක් යනවා. දිගින් දිගටම දිගින් දිගටම කැල්සියම් තැම්පත් වීම වෙන්න ඕනේ. ඒකේ සැකිල්ල හැදෙන්න ඕනේ. ඒ බල සම්ප්‍රේෂණය විලුඹේ ඉඳලා පටන් ගත්තොත් විලුඹේ ඉඳලා ඇට්ලස් කසීරුකාව දක්වා කෝච්චයක් ශාන්ත කරනකොට වගේ පිටිපස්සෙන් ගාවිලා එන්ජින් එක ගහපුවාම දඩදරස් දඩදරස් දඩදරස් දඩදරස් කාලා පිටියෙන් පිටියට පිටියෙන් පිටියට ශාන්ත වෙනවා. අන්න ඒ වගේ මේක අතරතුර කම්පන වේග ටිකක් යනවා. යනකොට ඔළුවට යනවා කෙලින්ම පණිවිඩයක් පහක් තිබ්බා. පයක් ගත්තා කියලා. ඉතින් ඒක නැති බව මේ අජට අවකාශ ගාමීන්ගේ දැකලා තිනවා ඒගොල්ලෝ මාස 4ක් 5ක් හිටියොත් ඉඳගෙන විතරක් ඉන පරිසරයේ විශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණ නැතුව එක මාසයක් අජට අවකාශයේ හිටියොත් අස්තිපංජරියේ ශක්තිය 101ක් අඩු වෙනවා කියන්නේ. නිසා යම් කාලයක් හිටියොත් එහෙම අජට අවකාශයේ මේ කම්පන නොදී ආපහු පොළොවට ආවට පස්සේ හිටගත්තාම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඇට ටික බොල් වෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි වෙන්නේ මේ කුසීතයාට බොබ්බඩයට. ඇට තිබුණට ඒවට ව්‍යායාම ලැබෙන්නේ නැහැ ඒ නිසා ව්‍යායාම ලැබීමත් එයාට වෙන්නේ ලෙඩක් කරදරයක් මරක් විදියට. නමුත් ඇත්තටම වෙන්නේ ලෙඩක් කරදරයක් නෙවෙයි මේ ශරීරය තිරියන් වීම සිද්ධ වෙන්නේ. සෞඛ්‍ය සම්පන්න වීම සිද්ධ වෙන්නේ. රසායනික ශරීර ක්‍රියාවත් වෙන්නේ. භෞතික ලීවර පද්ධතිය ක්‍රියාවත් වෙන්නේ. විශේෂයෙන්ම අර්ත් වෙනවා කියන එකක් වෙනවනේ. පොළවට කකුල වදින්න නැතුව තිබ්බොත් මේ ඕනම යන්ත්‍රයක් මේ පින් දෙකකින් ප්ලග් කරාට මදි වෝල් ප්ලග් එකට පින් තුනක් ගහන්න ඕනේ. තුන්වෙනි එක තමයි ස්ටැටික් කරන්ට් එක යන්නේ පද්ධතියට. ඉතින් දැන් අපේ වෙලා තියෙන පින්මදිකම තමයි. මේ දෙකයි ගහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ස්ටැටික් කරන්ට් එක නෝ තමයි ටෙන්ෂන් කියලා කියන්නේ. ඒක ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ. මේකේ ඉන්නකොට ඔක්කොම සීල සැප සම්පත් තියෙනවා. හැබැයි ඔලේ මේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. මේ වගේ රටක ඉන්න මිනිස්සුක පොඩ කතා කරලා බලන්න කොණ්ඩෙත් ක්‍රේල් වෙලා ඔළුවත් ක්‍රේල් වෙලා. මේ මිනිස්සුන්ට දෙන්න තියෙන හැබ තේරම ලැබිලා පිසාච ප්‍රේතෙක් වගේ ජීවත් වෙන්නේ. කිසිම දෙයක මිහිරියාවක් රසක් විදිල්ලක් මොකක්වත් නැහැ. මොනවදෝ කැඹිරිල්ලක් හඹරනවා. කිසිම සාරයක් මූණක පෙන්ගතියක් මොකක්වත්ම නැහැ. ඒ මොකද මේ හදාගෙන තියෙන මේ වදකාගාරේ. ආය අපායට යන්න ඕනේ මේ හිතිම දීලා අරින්නේ. යමරජුරන්නේ මෙච්චර සේවකයෝ ගන්න ඕනේ නැහැ වොලන්ටියර් දෙක තුන දෙනෙක් හිටියාම ඇති මොකද මෙහෙන් දීලා අරින්නේ. ඒ නිසා පයින් ඇවිදින්න බෑ. පොළේ කුල් මයිල් නැහැ. මයිල් ඇවිල්ලා අඩියක් තියලා අඩියක් ගන්න බෑ. ඉතින් එහෙම කෙනෙකුට ගමනක් යන්න තියනවා කිව්වහම විශාල බරක් වෙනවා. මේ ਸਰවඥාන්ත හැමදාම කිලෝමීටර් 15ක් නැත්නම් හැතැම්ම 10ක් විතර හැමදාම පයින් යනවා. ඉතින් 45ක් බුද්ධ කෘත්‍ය කරලා තියෙනවා. සෙරපු දැන් පාවිච්චි කර බව කිසිම තැනක සඳහන් කරලා නැහැ. මධ්‍යම දේශේ. ඉතින් හාමුදුර කෙනෙකුට ඇවිල්ලා කරුණ ඔප්පු කරලා අවන්ති දේශෙන් ආපු ඒ හාමුදුරන්ට කුටිකන්න සෝන හාමුදුරන්ට කියන්න උනා ස්වාමීන් වහන්සේ අපේ පැත්තේ හරියට පාර හරක් යනවා. වලගොඩ එලි වැඩි. හරක් හංනුත් තියෙනවා. අපිට තෙරපි දෙයක් දාන්න අවසර දෙන්නේ. බුදුන්සේ මධ්‍යම දේශයේ හැරලා අනිත් දේශ වලට අවසර දුන්නා. ඒක මධ්‍යම දේශයේ ඉච්චර කරදරයක් ඇත්තේ නැහැ. මධ්‍යම දේශයේ ආම්සරන්ට ඕනේ නැහැ. තවත් තෙරපි දෙමිල්ල. අවන්ති දේශයේ කියන හේතු පළාත් තුළ ජීවත් වෙනවා නම් ඔය කවුරු හරි ගිහිල්ලා තියෙනවා නම් ඔය මේ මන්දාරන් නුවර පැත්තට ඒ නැත්නම් තවලත් යන පැත්තට ඒකේ කන්ද මෙහෙම යන්න තියෙන එකේ තවලන් අරගෙන යන හරක් නිසා වලවල් හරියට මේ මට්ටම් නැහැ කන්දේ නගින්න තියෙන්නේ ඉතින් ඒක යනකොට තපත් වෙරප් නැතුව යන්න බෑ. ඒකට බුදුරජාණන්සේ අවසර අරගෙන තමයි සෙරෙප්පුට්ටමකට අවසර දීලා තියෙන්නේ. ඒක ඒක ඉල්ලුවොත් විතරයි දෙන්නේ. නැත්තම් කරලා නැහැ. ඉතින් ඒත එහෙම යන කෙනෙකුට නම් තේරෙනවා මේ සමකොළේ ඇවිදින්න ඇවිදින්න බැටරිය charge වෙනවා කියන. ඒක හරියට කාර් එකක් යනකොට නැතර කරලා තියෙනකොට කාර් එක බැටරිය බහිනවා. දුවන කාර් එකේ බැටරිය full charge එකේ තියෙනවා වගේ මේ සක්මනක් කිරීම ගමනක් කියන්නේ සක්මණට වෙනස් තමයි. නමුත් කරන ගමනේදී කරන සක්මණේදී තබන තබන පියවරේ මේ සතිය පැවැත්වීම අපි සතිපාසලේ තුන්වෙනි දවසේ බදාදා ළමයින්ට කියලා දෙනවා. ඇවිදිනකොට සතිය පිටවන්නේ කොහොමද කියලා. අක්මන් කියන වචනේ කියන්නේ නැහැ. ඒ ගාලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා කියලා දීලා තිනවා ළමයින්ට බාලාන්ත පන්ති ළමයෙකුට ඇවිදිනකොට මේ සතිය පිටුනටි අපි කියලා දෙනවා. කියලා කියලා දෙන්න ළමෙක් කිව්වා ඔය ටීචර් කියන්නේ සක්මණ කරන්නේ කියලා කිව්වලු. ටීචර් කියන්නේ බෞද්ධ වචන නිකන් කියන විදිනකොට සතිය පිහිටවීම කියලා. ඒ වගේ තමයි අපේ වයසක අම්මන්ඩිලාට අච්චම්මලාට අත්තලාට ඉන්නේ ඇඟටමදි වාගේ නිකන් අර බරපතල වචන ආවේ නැත්තම් භාවනා කරනවා කියන වචනේ කියන නැතුව සතිය පිහිටුණා කිව්වහම නිකන් පතුලොද්දයි බතයි කියා වගේ එච්චර රස නැති ගතියක් තියෙනවා. ඉතින් එතකොට සක්මන් කරනවා කියන එකට වෙනමම සක්මන් මළුවම තියෙන්න ඕනේ. ඒක නිකන් ගමනක් ඇවිදිනකොට පියවරෙන් පියවරට යන එක පිළිබඳව අර රාමුවෙන් පිටපයින් ගතිය නිසා ගමන වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා නිදා ගැනීමට පෙළඹෙනවා. මේ ගමන කියලා කියන්නේ සක්මන කියලා කියන්නේ භාවනාවේ කොටසක් කියලා දන්නවනම් එයා දැනගන්නේ හැමදාම මොකක් හරි ක්‍රමයක් දාගෙන ඊවිනිං වෝක් එකක් දාගෙන හරි ගමන ටිකක් ඇවිදින්න ඕනේ. ඒ මොකද යම් දවසකට අපට භාවනාවේදී සද්ධා විරිය සතිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම මට්ටමකට ආවනම් ඒකට හැමදාම පොහොර ටික වැටෙන්න ඕනේ. එහෙම නැතුව මේ වැවෙන ගහකට එක දවසක් අවශ්‍ය වතුර ටික නැති වෙලා ඒ වේලෙන්න පටන් අරගත්තොත් ආයෙක ගොඩ ගන්න බෑ. ගහේ තියෙන මට්ටමක් ඒ මට්ටම දක්වා වතුර අඩු වුණාට ඉන්න පුළුවන්. ඒ මට්ටම පැනනට පස්සේ මොන විල්ටින් පොයින්ට් කියලා ඉන් එහාට වතුර දෙමට වැඩන්නේ නැහැ. අන්න ඒ වගේ වතුර ටික නිතරම නොලැබිලා එක දවසක් කොච්චර වතුර දුන්නත් හරියන්නේ. අන්න ඒ වගේ භාවනාචර්යාවක් දිනචර්යාවක් හදාගත්ත කෙනෙකුට මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න ආවට පස්සේ ඒකට නිතරම ඒ අවශ්‍ය කරන ව්‍යායාම ටිකේ අවශ්‍ය කරන උපස්ථාන මේවට කියන්නේ අනුග්‍රහ කියලා ඒ අනුග්‍රහය ලැබෙන්න ඕන සීලානුගහිතේ දිගටම තියෙන්න ඕනේ. අද සිල්පදයක් කරලා හෙට සමාදන් වෙනවා. නැත්තම් පන්සිල් බෑ හතර සීලිය ගන්නවා මාධ්‍යද කියලා අහනවා. ඒ වගේ අඩුපාඩුකම් සහිත කරන්න ගියාම වෙන්නේ අරක එක පාරටම එක් කැඩලා යනවා. ඒ සුතානුගහිතයත් හැම වෙලාවෙම තියෙන්න ඕන. සාකච්ඡානුගහිතයත් තියෙනවා. සමතානුගහිතයත් තියෙනවා. විපස්සනානුගහිතයත් මේක හරි සුඛෝභෝගී සලකිල්ලක් සලකනවා. ඉතින් ඒක කරගන්න බැරි භාවනා ලෝකෙට තමයි ගිහි භාවනා කියලා කියන්නේ. ඒකට කියනවා බෝධිලිමෙක් වගේ කියලා. ඒක පාරට දුවන ගිල නතරලා ඔලුව පොඩ්ඩක් හොල්ල හොල්ලා ඉන්නවා. ආයෙ ටිකක් දුවගෙන යනවා ආයෙ ඔලුව. කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. ඉතින් කියනවා මේ භාවනා කරන්න ගියාම අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා. අර ගත්ත ගැම්ම දිගට ගෙන යාම තාම යට හිට වෙදිලා නැහැ. ඒකට කියනවා මේ වීර්ය જાති තුනක් බුදුහාමර සඳහන් කරනවා. ආරම්භ ධාතු වීර්ය, ආරම්භ ආරද්ධ වීර්ය, පග්ගහිත වීර්ය, පරිපූර්ණ වීර්ය කියලා. ඒ සමාන තවත් වචන තුනකුත් තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. මේ ආරද්ධ වීර්ය කියලා කියන්නේ කොතනරි බුදු කෙනෙක් පහළා වෙනවා ධර්මයක් කියලා ගන්න තියෙනවා. සංඝයා භාවනා කරනවා මාත් භාවනා කරන්න ඕන කියලා කොතනකරි පටන් ගන්නවා. පටන් අරගෙන ටිකක් යනකොට ඔන්න කරා ආය වල් බිහි වෙලා ආය පටන් අරගන්න. ආය කරාන. ඔහොමම කරගෙන කරගෙන ගිහිල්ලා දවසක තේරෙනවා මේක දිගට කරගෙන යන පග්ගහිත විරිය කියලා ගත්ත දේ අතට ගත්ත දේ ගිලිහෙන්න දෙන්නේ නැතුව කරට ගත්ත දේ නැවත බිම නොතබා මේක දිගටම ගෙනියෑමේ තමයි වැඩේ තියෙන්නේ කියලා ප්‍රැක්ටිස් එකමයි තියෙන්නේ කියලා කාලයකට තේරෙනවා ඊට ඉස්සෙල්ලා අපි ගොඩක් බගට ගිහිල්ලා නැත කරලා ආයෙ වල් බිහි වෙලා ආයෙ පටන් අරගත්ත ජීවිත තමයි අපි මෙතෙක් කල් ගත කරලා තියෙන්නේ. මේ ගත්ත ධූරය මේ ගත්ත වගකීම දිගටම පවත්වාගෙන යෑමේ එක සෑහෙන රුචි අරුචිකම් පාවා දීමක් තමයි. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පාවා දීමක් කරන්න වෙනවා. ගත් එක දිගට කරගෙන යන්න. ඉතින් අපිට අර එතන හෙලෙත් ආඩුවක් යනවා. අපේ රුචි අරුචිකම් ටික පාවා දෙන්න අපි කැමති නැහැ. අපේ පෞරුෂත්ව ලක්ෂණ අපි පාවා දෙන්න කැමති නැහැ. අපි කරේ තියන ආහන මිටිය සම්ප්‍රදාය බිම තියන්න කැමතියි. ඒතකොට අපි වෙනකොට භාවනා පිටිය බිම තියෙනවා. ඒක තමයි පුත්තජන ඇතුන් ගොඩක් ලාට වෙන්නේ. නමුත් එහෙම ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි මේ හැමතැනම ලිං හාරහාර ඉඳලා හරියන්නේ ඒක තැනක යන්න ඕන උල්පතට එන කම්ම කියලා තේරුම් ගත්තාම ඒ වීර්යයට කියනවා පග්ගහිත විරිය. ගත්ත දේ කරනාරින. අතනාරින වීර්ය එතනදී යෝගාචර පුදුමාකාර විදිහේ දෙලොක් අතර හිර වෙනවා. තමයි මෙතෙක් ගෙන අපේ රුචි අරුචිකන් ටික, ඇබ්බැහි ටික, පුරුදු ටික, පෞරුෂත්ව ලක්ෂණ ඒක පැත්තකට අරගෙන අනිත් පැත්තේ නිත්‍ය භාවනාව සතතාභ්‍යාසය ගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ තවත් මේ නෑදෑයන්ට වගේ වීකවක් කීම් කරන්න රටට වගේ කීම් කරන්න මොකක්වත් කරගන්න වෙලාවක් හම්බෙන්නේ මට තේරෙනවා මේ පැත්තේ මට මගේ තියෙන අරුචි අරුචිකන් ටිකක්. එහෙම නැත්නම් ඇබ්බැහි ටිකක්. එහෙම නැත්නම් සංස්කාර ගති ටිකක්. එහෙම නැත්නම් මේ තන්තරෙක් ගෙන ආපු උපනිශ්‍රේ සම්පත්තිය වගේ. මේ පැත්තේ තියෙනවා දිගට කරගෙන යන්න ඕනේ. අන්න මේ දෙකම සමබර කරන කෙනෙකුට කවමදාකවත් අනෙක් පෘථජනකෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. උදව් කරන්න තේරෙන්නේ නැහැ. එතෙන්ද ගියාට පස්සේ ඒ යෝගාවචරය මේ දෙක මාරු කරන වෙලාවට කවදා හෝ කොහොම හරි උදව් කරන්න පුළුවන් එන්නේ ඒ මට්ටම පැනප කෙනෙකුට විතරයි. ඒ මට්ටම පල්ලෙහා ඉන්නකොට කියන්නේ මොකටද බැරිව කරේ දාගන්නේ තිබුණු ඉරිහිට වංගු. අපි වගේ රැට කාලපුදී වංගු. මොකද්ද ප්‍රශ්නේ? බල මේ ඕවා කරන්න කියලා නේ අමාරු වැටෙන්න කියලා අර යෝගාවචරයට කොනහන එකම තමයි කතා කරන්නේ. ඒක 1950 කණන් වල 40 කණන් වල ලොකු ලොකු සාන්ද දීලා තියෙනවා මේ සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා. ඒ කාලේ ඉතින් ඇත්තටම තිබිලම නැහැ ওই භාවනා ක්‍රමයක්. නමුත් ලොකු සාංශ උත්සාහ කරලා තියෙනවා. එතකොට ඇහෙන කතා තමයි භාවනා පිට භාවනා පිටයි කියලා කියනවා. මේ බැරි බර කරට අරගෙන උරුවට අnder මිනිස්සු ඔක හරියන දෙයක් මේක මේ මෛත්‍රී බුද්ධ සාසනයෙන් හිටපුවාම කෙලිම ස්කෝලර්ෂිප් එකක් ගෙනියන්න දකින්න පුළුවන්. ඉතින් මොකටද තටමනාද කියන්නේ. ඉතින් ඒ නිසා ලොකු සාංශ ලියලා තිනවා මේ තරම් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා සාදු කියන මේ භාවනාවට උත්සාහ කරන යෝගාවචරයට රට්ටු භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා. කියලා පිළිච්ච padikkamakata තරංගවත් සලකන්නේ නැහැ කියලා. ඇත්තටම රට්ටු බණින එක නෙවෙයි ප්‍රශ්නේ. මේ යෝගාවචරයට තාම ගැම්ම ඇවිල්ලා නැහැ. යෝගාවචරයට තාම ඒ අවශ්‍ය කරන තෙද ඇවිල්ලා නැහැ. ඒකට අර රට්ටු කියනකොට එයා වැඩේ වීම තිර නිකන්. ඒ රට්ටු කියන දේවල් කරන්න ගිය කතාවක් තියෙනවා පොතේ. තාත්තා කෙනෙකුයි පුතෙකුයි දෙන්නම දුප්පත් නිසා බූරියක් කරගෙන ගියාලු වෙළඳ පොළට විකුණන්න. ඉතින් යනකොට මේ මිනිස්සු කිව්වලු මේ කඩවල වල පිල්වල තේවි බින මිනිස්සු මේ බූරුව දෙන්න අර එකෙක් නැගලා බලයන් කර බූරුව අපිට ඒක ඒක යන ගමන් මුන් දෙන්නත් පයින් යනවා කියවට පස්සේ තාත්තා කිව්වලු පුතේ දැන් බලපන් මිනිස්සු බයින් නිසා උඹ නැගපන් කිව්වා. නැගිට යන කිව්වලු බලපිය රටේ හැටි මේ අර නාකියා පයින් යනකොට ඉලන්දාට බූරුව අපිට නැගලා ඉස්සරහට එන්නේ මොකම තමයි. මුන්ට තේරෙන්නේ නැහෙනි වගේක් ආඩම්බරයක් කියලා දැනුණ තාත්තා පයින් යනවා පුතා කාර්ය යනවා බයි. එසේ නාකියා වුණ ගොඩ වෙලා පුතා බැසුවාලු. ඊට පස්සේ කාර පොඩි එකා පයින් ගාටනවා අර නාකියා. ඒ මැදට බూరు අපිට යනවා කියලා මුන් කිය ඕන බයිනවා. ඊට පස්සේ කිව්වලු එහෙනම් දෙන්නම නගිමු කියලා. ඊට පස්සේ කිව්වලු එක බూరు වලට තව දෙන්නෙක් නැගලා මුන්ට කරන්න තියෙන්නේ මුන් දෙන්න හදනම් බూరుව කරපිට තියාන හැදෙන්නේ. ඊට පස්සේ මේ මාංශය කර දෙක කකුල් හතරම බැදලා ලීයක් මෙදින් දාලා තඩලා ගත්තා. තඩලාගෙන දැන් දෙන්න බూరు ඇරන් යනවලු තඩලාගෙන. පැනකොට ඒ දණ්ඩක් කුටින්න. ඒ දණ්ඩ යනකොට ඔලු අර ඔලුව පල්ලේ හරි තියෙන වතුර දැකලා මූ ඇදගෙන වැටවලු වතුරට. ඊට පස්සේ නාහකයට ගොඩේන්න විදියක් නැහැ. පොඩි එකටත් බෑ. බూరుවට ගොඩේන්නත් බෑ. කකුල් දෙක ගැට ගහලා බూరుවා මැරලා ගියාලු වතුරේ. රට්ටු කේන්දේ අහන්න ගියාම බూరు ආයක වෙලඳ කොට අරන් ගියා අපලයි පුතාට වෙච්ච දේ තමයි වෙන්නේ. යෝගාවචරයට ශක්තිය එනකම් මේ දේ මම මෙච්චර කාලයක් කර කර ආවාතන මෙතන මෙලින් හර හර හිටියා දැන් මේ ගෙනියන්න ඕන කියලා ආවට පස්සේ රට්ටු කින්දේ ගණන් ගදෙන්නේ. නමුත් රට්ටුගේ තියෙන්නේ නම් ඒ කාන්තේම කරන හැම වචනිකම කෙනහිල්ලක් තියෙනවා. ඒකට දොස් කියන්න නරකයි. ඒක ඒ සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි විද්‍යා නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කිය මේ විද්වත් ජනතාව නිවන් දැකීමට ගන්නා මේ ප්‍රයත්නයේ තේරෙන්නේ ඊට වඩා ඉහළින් ඉන්න විද්වත් කෙනෙකුට විතරයි මේ සංසාරේ කඩාගෙන ගති පුරුදු කඩාගෙන රුචිකත්ව කඩාගෙන පෞද්ගලික ලක්ෂණ කඩාගෙන මේ යන්න හතර ගමනේදී මේ මිනිස්සයා මේ ලෝක දෙක මැදි වෙලා ඉන්න ගමන ඒක පැනපු කෙනාට තේරෙනවා කොච්චර අමාරු මාරුවක්ද කරගෙන යන්න වෙලා තියෙන්නේ විද්‍යානේව විචානන්ති විද්වජන පරිශ්‍රමක් මේ විද්‍යා ඥාණය ලබා ගැනීමට මේ ආධුනිකයා ගන්න මේ ප්‍රයත්නය විද්‍යාඥයෙකුට මේක විද්‍යාව ලබාගත් කෙනෙකුට විතරක් තේරෙන්නේ. උපමාවට කියනවා නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවා ප්‍රසව වේදනං කියලා වඳ ගෑණියෙකුට කවදාකවත් දරු ප්‍රසූතියක තියෙන අමාරුව තේරෙන්නේ නැහැ. වදපු ගෑණියෙකුට විතරයි තේරෙන්නේ දරු ප්‍රසූතිය. ඒ වගේ තමයි මේ පාරේ යනකොට නොදන්න ජනතාව මෙවැනි බහර දూరు වැඩක් නොකරපු කෙනා කටකහනට අර්ථයට අරමයක් කියන. ඒ හැම එකක්ම තාම හිත Java කැවිච්ච නැති යෝගාවචරයට කටු කොහලක් වගේ දැනෙනවා. නමුත් Java කැවුනට පස්සේ නම් අර පග්ගහිත විරිය කියන එක තේරුම් ගත්තට පස්සේ නම් තේනවා ඔය කාදාවත් භාවනාත්‍ය මොනක්වත් නොකරව කට්ටියගේ මේ ගොඩ ඉඳලා දෙන පීනුම් පීනන්ට දෙන උපදෙස් වගේ වතුරටත් බහැර නැතුව යන කෙනෙකුට විතරයි තේරෙන්නේ. ඒකට තියෙනවා සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්. සද්ධර්මයක් ඇහිීමෙන් යෝනිසෝමනසිකාරයෙන් මේ දේවල් ගැනීමේ තියෙන වටිනාකම. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ බර කරට ගත්තට පස්සේ මේ පග්ගහිත විරිය යාට තේරුම් ගන්න වෙනවා මේ සඳහා වෙනමම කාලයක් නොලැබුණත් කාලයක් ලැබිලා ඒ සඳහාම ගත කරන හොඳ පළවෙනි පන්ති අධ්‍යක්ෂකම ලබන්න පුළුවන්. ඒක නැති උනායි කියලා වැඩි යතරින් නැතුව ඊ ගාවට කරන්න තියෙන මට්ටමින් ඕ මේ වෙලාවේ ජාම බේර ගන්න ඕනේ. අන්න ඒ ඥාණය එමුණ තමයි ප්‍රායෝගික ඥානයකට කියනවා පාටිහාරීය ඥානය කියලා. ලද හැටියට පුද කියලා අපිට තියෙන. අවස්ථාව හැටියට 100%ක්ම බැරි නම් කළ හැකි හොඳම දේ කරලා බේරුමේ ඥාණය කාගෙමත් බලාපොරොත්තු වෙන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ අත් දෙන්නේ නැහැ. ඒක තමන්ම දැනගන්න ඕනේ. 100 100 හොඳ මේක නැත්තම් ඊගාවෙකින් හරි වැඩි කරගන්න දැනගන්න. ඒකට කියන්නේ අවස්ථානෝචිත ඥානය කියලා. ඒක කතා කරනකොට ওই විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිප්පකෝ භික්ඛු සෝයිමං විජඨේ ජටං සීලේ ප්‍රතිත්ථය නරෝ සපඤ්ඤෝ සීලේ පීඨියා වූ උප්පත්තියම ඥානවන්තයා එයාට කියන්නේ මේ දහවි කියලා උප්පත්තියම බුබ්බඩේකට මම බම්මණේකට මේක කරන්න බෑ ඥානයක් තියෙනවා චිත්තම් පඤ්ඤංච භාවයන් ඒ මත ඒ උප්පත්තිය ලැබිච්ච ඥානයේ මත චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරන ඉගෙන ගන්න ඕනේ භාවනා ඉගෙන ගන්න ඕනේ. එතකොට එතත් ප්‍රඥාවක් වැඩෙනවා. අර ගිනාපු සහජ ප්‍රඥාව මතට මේ භාවනා දැනුව දෙන්න ඕනේ. ඊට පස්සේ ආතාපි නිප්පකෝ ආතාපි කියලා කියන්නේ කරනාරින කෙලස්තාවන වැර නිප්පක කියලා කියන්නේ කළ පුරුද්ද. තමන්ගේ පරිසරයට, තමන්ගේ ශරීරයට, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයට, තමන්ගේ වගකීම් භාරයට ගැළපෙන මේක කරලා ලබන්නා වූ පරිචයක් තියෙනවා. ආතා නිපක භාවයක් තියෙනවා. ඒකට පාටිහාරීය ප්‍රඥාව කියලා කියනවා. ඒක තමයි දිනු කරගන්න බෑන. ඒක කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා අපි භාෂාවේ පාවිච්චි කරනවා. ඒක පොතෙත් නෑ කියලා ගන්නත් බෑ. සාහජයෙන් ලැබෙන්නෙත් නෑ. අනේ ඒක නැගිටවාගෙන ඉදිරියට කරගෙන යන්න ප්‍රයෝග ඥාන අවශ්‍යයි. ඒ ප්‍රයෝග ඥාන තමයි මේ කුසීතයට කවදාකවත් ලැබෙන්නේ නැහැ. එයා ඇවිදින්න තියනයි කියලා ගමනක් යන්න තියනයි කියලා එයා ඒක ශරීරේ මට ක්‍රමතේ වෙයි වෙහෙතරපත් වෙයි කියලා බුදියා ගන්න. නමුත් එයා දන්නවනම් ඇවිදීමම ශරීරේ Java කැවෙන දෙයක් බැටරිය charge වෙන එකක් කියලා එයා ඇවිදින වෙලාවේදී පරියන්කයක තරම් සමාධිය නැති වුණාට උලුවන් තරම් ඒ ඇවිදීමේදී ගන්න පුළුවන් සතිය වැඩිම අරගන්න. ඒකම තමයි සක්මන් භාවනාවේ පළවෙනි ආනිසංස වශයෙන් සරුවචනanse පෙන්වන්නේ අද්ධානක් අමෝ හෝති. දීර්ඝ ගමනකට ඇඟ සකස් කරලා දෙනවා. ඒක මේ ඇකලමටයිසේෂන් කියලා අපි උණුසුම් ප්‍රදේශයක ඉඳලා සීතල ප්‍රදේශයකට යනවා. ශීල සීතල ප්‍රදේශයක ඉඳලා උණුසුම් ප්‍රදේශයකට යනවා. නිරක්ෂය ඉඳලා උතුරු කුරු දිවෙයින්ට යනවා. දකුණු කුරු දිවෙයින්ට යනවා. නැත්නම් දකුණු කුරු දිවෙයිනේ උතුරු කුරු දිවෙයින්ද නිරක්ෂය තියෙනවා. එතකොට ඔය අතරමැදි භෞමික ලක්ෂණ වෙනස් වෙනකොට මේ ශරීරයේ හැඩ ගැහුන් නැත්තම් හරි වෙහෙසයි. ඒකට පේන්න තියෙනවා ඔය ඕනම සත්ත්ව කොටාසයක් ගත්තොත් ලෝකේ ඒකට ජීවත් වෙන්නේ ලෝකයේ මේ මේ මේ මේ පදාසවල. එහෙම නැත්තම් වස්තර තියෙන ඒක විතරයි ඉන්න පුළුවන්. මිනිස්සයාට ඕන තැනක ඉන්න පුළුවන්. මිනිස්සයා මුළු උතුරු කුරු දිවේ ඉඳලා අකුණු කුරු දිවේ දක්වා හැම තැනකම ඉඳලා තියෙනවා. මොකද මිනිස්ස ශරීරය තරම්ම ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. හැඩ ගැහෙන්න පුළුවන් බව දන්නේ විවිධ தත්ත්වයට තෙදි වැඩ කරපු කෙනා විතරයි. අනිත් එක නෑ කුසීතකමට ගන්නවා මම සීත පළාතේ ඉපදිච්ච කෙනේ මට උස්නේ ඉන්න බෑ. නැත්නම් මම උස්න පළාතේ ඉපදුනේ මට සීත පළාතේ බෑ කියලා. නමුත් උත්සාහ කළා බලන්න ඒක තාඨමලා දඟලලා කරන්න බෑ. ටික ටික ටික ටික යොදලා බැලුවොත් මේ කය ඒක ජීවිතයක් ඇතුළත පරිණාමයකටපත් වෙන්න පුළුවන් එකම ශරීරය මනුස්ස ශරීරය විතරයි. කිසිම සත්ත්ව ශරීරයකට මේ සහජාසයෙන් එහාට යන්න බෑව පරිණාමයේ හිර වෙච්ච තැන. පරිණාමය ගිහිල්ලා ලොක් වෙච්ච තැන. මනුස්ස ශරීරේ අවුරුදු 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම අලුත් වෙනවා. ඒක සම්භාහන විද්‍යාවත් උගන්වනවා. කොයි එකෙත් කියනවා අපිට මොනම ලෙඩක්වත් අවුරුදු 7කට වැඩි තියෙන්න බෑ. තියෙනවා නම් ඒ ලෙඩේට කැමැති වෙන්න ඕන. එහෙම කෙනාට විතරයි මේ ලෙඩක් අවුරුදු 7ක් පාත්තන්න පුළුවන් තෑගි දෙන්න වටන වැඩක් ඕන. මේ තරම් වෙනස් වෙන සාධක මැද තමයි මේ එකම ලෙඩක් අවුරුදු 7ක් පවත්වනවා කිව්වා. භාවනා අවුරුදු 7ක් කරනවට වැඩිය අමාරුයි. ඒ කියන්නේ ඒ තරම්ම වැඩි පුරුද්දක්, ඒ තරම්ම බැහැියට යනවා. මොකද මේ ශරීරය හැම වෙලාවෙම අලුත් වෙමින් තියෙන. ඒක නිසා Tamanට පුළුවන් නම් ඒ පරිසරයයි මේ පරිසරයයි කොයි එකක්ද මේ කරන්න ඒක හොයාගෙන කියලා කරදර වෙන්න යන්න එපා. එහෙම එකක් බුද්ධාවන් කියෙවෙන්නේ නැහැ. නමුත් අපිට ග්‍රහය ඇරන් යනවා අපි තැන් තැන් වල. අන්නේ යනකොට ඒකට තියෙන හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව පිළිබඳව අව탁සේරුවක් තමයි කුසීතයාට බොබ්බඩයට කියන්නේ. ඥානවන්තයා ඒන අභියෝගයත් එක්ක මගේ ශරීරය කොච්චරක් හැඩ ගැහෙන්න පුළුවන්ද කියන එක විපරිණාමයටපත් වෙන්න පුළුවන්ද කියන එක ගත්ත ධූරය අතන අත නැහැර යන්න පුළුවන්ද කියන එක බලන්න ගියාම තේරෙන්නේ ඒ ශාස්ත්‍රය දන්නේ කරන තැන යාට සබහා ධර්ම නැතු කරන්න පුළුවන් වගේ. එහෙම එකක් නෙවෙයි ඇත්තටම වෙන්නේ. යාට යාට පුළුවන් වෙනවා ස්වභාව ධර්මයට අනුගත වෙන්න. ඒක පේන්නේ තේරෙන්නේ කරන කෙනාට විතරයි. ඒ නිසා ගමනක් යන්න තියෙනවා කිව්වහම ඒක වෙහෙසක් බවට පේන්නේ ශරීර හොරෙකුට තමයි. නැත්නම් වෙන කෙනෙකුට හිතනවා මේ ගමන යන්න යන්න ශරීරේ කර්මන්න භාවය වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ බැටරිය charge වෙනවා වගේ එකක් වෙනවා. ඒ දීර්ඝ ගමනකට ශරීරය හැඩ ගහ ගන්න පුළුවන් කෙනාට විතරයි කියනවා සරුවත් ආනන්සේ පධානක්කම කියලා. මේ වගේ භාවනා වගේ දීර්ඝ බරපතල කටයුත්තකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ දීර්ඝ ගමනකට ශරීරය සූදානම් කරගත්තේ කරා විතරයි. දීර්ඝ ගමනකදී කරාරින කෙනාට පධන් වීර්ය යෙදී යුතු වැඩවල කරන්න බැරි වෙනවා. ඊට අමතරව අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡන්ති. බත් දේ ලක්ෂ්‍යාවට පස්සේ කෑම වේලාවක් ගත්තට පස්සේ සක්මන් කරන්න කියනවා. සක්මන් කෙරුවොත් කන බොන බුදින ලෙව කන දේවල් හොඳට දිරවන. එහෙම නැත්නම් ඔබේසිටි කියයි කන්ස්ටිපේෂන් කියයි নানা ප්‍රකාර ලෙඩේ. ඒ නිසා කැමෙන් පස්සේ සක්මන් කරන්න ඕනේ. ඊගාවට මේ කායික මානසික ලෙඩ ගොඩාක් අඩු කරන සක්මන් කරන කෙනාට. අද ලෝකෙට වෙලා තියෙන්නේ මේ නව තාක්ෂණය නිසා ලංකාවේ නම් 3 wheeler නිසා කතාවත් මේ පේන තෙක් දුරක්වත් යන්නේ ඒකටත් වාහනයක් වෙනකම් බලයි. ඉතින් හැම දෙයකම යන්ත්‍ර සූත්‍රය යන. පෙද්දක් ගලිය ගහලා හොදන්න දන්නේ. දරලියක් කපාන වෙලාව කටලා ලිපක් පත්තු කරලා දර ටිකක් පත්තු කරන්න දන්නේ. ඔක්කොම සුද්ධ බාහිර අරගෙන තිනවා. ඉතින් අපි සුද්ධ වශයෙන් අපායට යනවා. කිසිම වැඩක් මොනවක්වත් කරන්න දන්නේ ඒක නිසා මේ ශරීරයක් නඩත්තු කරන්න අවශ්‍ය ව්‍යායාම ටික නැති කියලා ගැනීම අපි හිතන පොහොසත්කමක් කියලා. දැන් මේකට යම් ප්‍රමාණයක් ක්‍රියාශක්තියක් අවශ්‍යයි. නිසා කායික මානසික ලෙඩ රෝග නැති වෙන්න නම් ඒ ශරීරයට අවශ්‍ය අඩු ගන්න ව්‍යායාම ටික සිද්ධ වෙන්න. ඒ ව්‍යායාම නැති වෙච්ච ගමන් කවදාකවත් හිතන්න බෑ එක බෙහෙතකින් හෝ විටමින් වලින් හෝ දොස්තර කෙනෙකුට ආපහු ගෙනත් දෙන්න පුළුවන් කියලා. ඒ වගේ අර වැඩක් කරන්න තියෙන වෙලාව ගමනක් කරන්න තියෙන වෙලාවක මේක මගේ ජීවිතේට චරිත චරිතයට ආඩම්බරයක් කියලා ගමන යන්න වාසියට ගන්න එකට කියනවා විරි ආරම්භ වත්තු කියලා. එහෙම නැතු ඒක නිසා බහර බර බහතබල පැත්තලා බුදිනවට කියනවා කුසීත වස්තු කියලා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් ක්‍රියාශක්තියක් හරහා නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරනකොට සතිය පිහිටීම හරහා අතනෑර තමන්ගේ මේ සතිය ඉරියව්වෙන් ඉරියවට පවත්තන්න දන්නවනම් බුදුජානනාථේ පස්වෙනි ආනිසංසයක් පෙන්වනවා සක්මන් භාවනාවේදී චංකමාදිගතෝ සමාධි චිරත්‍ත්‍තිකෝ හෝති. සක්මනේදී ගමන් කරද්දී ඇතිවෙච්ච යම් හිතේ එකලසක් සමාධියක් තියෙනවනම් ඒක පරියංකේ නැගිටකොට නැගිට පරියංකයත් එක්කම සමාධිය කැඩලා යනවා වගේ සක්මන් කරනකොට එන සක්මන් කරනකොට එන සමාධිය අර වෙයි කැඩෙන්නේ නැහැ. ඒක හරි මේ ඕන තැනක වැඩ ගන්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා මේ විපස්සනාට යනකොට නැත්නම් මේ සතියට යනකොට පරියංකයටත් යදලා අපි සමාධිය හොඳට කිඳා බහින්න නැත්නම් ගැඹුරු සමාධියට යන අවස්ථාව දෙනවා. ඒ වගේම සක්මන් කරන ගමනොත් පරියංකයක වගේ සතියේ අඛණ්ඩ භාවයක් සමාධියක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒක මේ සම්දිස්ථානදී මතක් කරලා දෙන එක හොඳයි කියලා මට හිතෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් අරගනිමු. පරියංකයකට ගිහිල්ලා ඒ පරියංකයේදී හිත එකලස් කිරීම සඳහා අපි ආස්වාස් ප්‍රස්වාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ අරමුණකට හිත යොදනවා. ඉතින් මේ අරමුණු කරන්නා වූ අරමුණ මේ ආලම්බණය පස්සේ කියනවා නම් හොඳයි නමුත් මුලින්ම කියන එක කෙලෙසයක්. ආනාපානය කියන්නේ හුස්ම කියලා කියන්නේ කෙලෙසයක්. පිම්බීම හැකිලිම කියන්නේ කෙලෙසයක්. වම දකුණ තේරෙනවා කියන්නේ කෙලෙසයක් තමයි. නමුත් ලෝකයක් කෙලෙසයින් කරන්න මේ කෙලෙසේ ගන්නවා කියන එකයි බුදුරජාණන්සේ ඉදිරිපත් කරන સંદર્ભය. දැන් ඊට පස්සේ අපි හිතමු ආනාපානෙ මෙහිත පවත් ගන්න පුළුවන් ඒ කෙලෙසේ හොඳට වැටෙනවා කියමු ආනාපානෙ ගොරෝසුට වැටෙනවා. එතකොට යාට සතුටක් තියෙනවා. නන්නත්තර අරමුණ දිගේ කාමයේ ගුණත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි මගේ හිතේ තියෙන ආනාපානේ. ඒතර හොඳට පටන් ගන්න කෙනාට නාස්පුඩු පුරවාගෙන ආස්වාද ප්‍රසවාස වැටෙනවා. නමුත් මෙයා මේක ප්‍රමෝදයක් කරගත්තොත් මට මේ එක කෙලේශයක් මාර්ගයෙන් සියලු කෙලෙස් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් වුණා කියන සතුට ආවොත් මේ ආනාපානේ සංසිඳෙනවා. එතකොට දැන් මේ ආනාපාන කියන කෙලේශය සංසිඳෙනවා. සංසිඳීම හොඳයි කියලා ගියොත් එහෙම ඔක නොදන්නා නොදැනෙනා මට්ටමටම යනවා. ඒක පුරුදු කරපේකනාට ඒක නිකන් කලාවක් වගේ කරගෙන යන්න පුළුවන් ආධුනිකයන් ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා ලොකු සංහස පොත ලියනකොට කියනවා ආනාපානීය අවස්ථා තුනක් තියෙනවා. ඕලාරික අවස්ථාව, ඒ කියන්නේ ගුරුසු අවස්ථාව, ඊගාවට සියුම් අවස්ථාව නැත්නම් සුකුම අවස්ථාව, ඊට පස්සේ සුක්ඛුමතර අවස්ථාව කියලා නොදන්නා මට්ටමට. එතකොට මේ තුනේදී ගොරෝසු අවස්ථාවේදී ගොරෝසු කෙලේශයක් තියෙනවා. සියුම් අවස්ථාවේදී සියුම් කෙලේශයක් තියෙනවා. අතිසියුම් අවස්ථාවේදී අතිසියුම් කෙලේශයක් තියෙනවා. එතකොට යෝගාවචරයට අර කෙලෙස් අඩුවීමේ මාර්ගයක් ප්‍රතිපදාවේ දියුණුවක් සති අඛණ්ඩ භාවයේදී සිදුවෙන ජවනිකා තුනක් හරියට පොට බේරලා මර බේරලා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒකට කියනවා කමඨාන් සුද්ධ වෙනවා කියන්නේ. මොකද එනකොට එහෙම සුද්ධ වෙලා නැහැ. මොකද උඟ දෙනෙක් කැමති අර ගොරෝසු ආනපාන. ඉතින් ඒක කියලා දීලා කියලා දීලා කියන්න ඕන. ගොරෝසු එක හොඳයි. මොකද නානත්තාර අරමුණ නැති කරන්න ඒක හොඳයි. නමුත් මේ අරමුණ සිවුම් වෙනවා නම් ඒක ඊට වඩා හොඳයි. අතිසිවුම් වෙනවට වඩා හොඳයි. ඉතින් මේ අතිශයම වෙච්ච වෙලාවේදී ඒකට සාදර වෙන යෝගාවචරයට පේනවා මේ අතිශයම ආනාපානය බුද්ධි විඳිනකොට ආස්වාසය ආස්වාදයක් බාටපත් වෙනවා. හිත කිසිම ඉඳුරෙකුට සම්බන්ධ නොවි බාහිර ඉන්ද්‍රයන් කොටත් ඈත් වෙලා එහෙම නැත්නම් ඇහෙමුත් නෙවෙයි මේ බුද්ධිය විඳින රූප බල්ලත් නෙවෙයි මේ බුද්ධිය ලබන්නේ. කනෙමුත් නෙවෙයි සද්දහලත් නෙවෙයි ඒ තපත ලබන්නේ. නහයමුත් නෙවෙයි අඩු ගන්න. හුස්ම ටික වැටෙන එකවත් තේරෙන්නෙත් නෑ. සුවඳකෙමුත් නෙවෙයි. දිවෙනොත් නෙවෙයි රසකෙනොත් නෙවෙයි කයනොත් නෙවෙයි පහසකමොත් නෙවෙයි ඉන්ද්‍රිය බද්ධ නැති ආනපන ඉතාම සූක්ෂම අවස්ථාවේ යාට නිර්ාමිෂව සුඛයක් ලබනවා. ඒකට කියනවා විවේකජම් පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක්. ඒක මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලත් නැහැ. ඇහැ කන දිව නාසෙත් නැහැ. හැබැයි මේක නැහැ කියන්න බැරි. පුදුම දිව්‍යමය වූ සුවයලවන ගතියක් එනවා. මෙන්න මේකට සාපේක්ෂව මෙවැනි වූ දෙයක් කොහොමද සක්පනකදී සිද්ධ වෙන්නේ? පරියක්කේදී නම් ආනපනේ ගෙව යන ප්‍රමාණය, පිම්බී මැකිනෙම කෙවි යන ප්‍රමාණය හෙට අනිද වෙනකොට කීප දෙනෙක්ම ලියන්න පටන් ගන්නවා. ඒක සිද්ධ වෙනවා. පරියක්කේදී මේ ලබන දේ කොහොමද සක්මනේදී සිද්ධ වෙන්නේ? සක්මනේ මේක සිද්ධ වෙන්නේ මේ තාලෙටම නෙවෙයි අර වම කියමින් දකුණ කියමින් මුල මැදාග බලමින් ගිය සක්මන නොබෝ වේලාවකින් ඉබේ සිද්ධ වෙන පටන් ගන්නවා. අනායාසයෙන් සිද්ධ වෙන පටන් ගන්නවා. ස්වයංක්‍රීයව වෙන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාවචරයට මේ කයට සක්මන් කරන්න ඇරලා පැත්තකට වෙලා තමන් තමන්ගේම කය සක්මන් කරන හැටි බලන්න වගේ මේක යන්ත්‍රානුසාරයෙන් වගේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් වගේ සදාචල යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක කරන බලනකොට Tamanට තේරෙන්න පටන් අර ගන්නවා දැන් තමයි සක්මට පටන් ගත්තේ කියලා. මෙතෙක් කියලා කිරුවේ තටමපු එක. මෙතෙක් කියලා කිරුවේ ගෙපොල කපන එක. දැන් තමයි ගොඩනැගිල්ල යන්න පටන් ගත්තේ කියලා යනකොට පේනවා. මමයා ගිය ගමන් අත ගන්න ගිය ගමන් සක්‍රම සක්මන විකෘති වෙනවා. ස්වභාවයෙන් අවදිින්න පටන් ගත්තට පස්සේ ඒ ශාරීරිය සංසිඳෙන්න පටන් ගන්නවා. ඒකට පස්සම්බනේ කියලා කියනවා. ශරීරයේ ඇවිදින්නේ ශරීරයට ඕනේ වේගයෙන්. හරියට දන්නව කරන්න ඕනේ දේ. ඒකෝට තමයි තේරෙන්න පටන් ගන්න මේ යන්න යන්න යන්න යන්න ඇවිදිනකොට ශරීරයට වෙහෙසක් නෙවෙයි එකතු වෙන්නේ ඒ ලොකු සංහස වචනයක් එකට පාවිච්චි කරලා විස්රාමයෙන් කියන. එන්න විස්රාම වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විවේක වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හුදේකලාව වෙන්න පටන් ගන්නවා. කොච්චර සෙනගක් එක්ක හිටියත් හොඳට තමන් ඒ ශරීරයේ තාලෙට ශරීරේ සක්මන් කරනවා ඇවිදිනවා වෙන්න ඇරලා මමයා පොඩ්ඩක් අයින් කරලා නැත්නම් මමයා නැතුව මේක වෙන්නට ගත්තාම ඒ ශාරීරියේ විස්්‍රාම ගතිය ඒ විවේක වෙන ගතියදී ආ බලන්න පුළුවන් නම් තේරෙනවා මේක බුබ්බඩේ හිතනවා ඇවිදිනකොට වෙහෙසයි කියලා. ඒක තමයි බුබ්බඩේ ගමනක් කරන ඉස්සලා බුදිය ගන්න යන්නේ. මේ ඇවිදීම වෙහෙසක් නෙවෙයි බැටරිය චාර්ජ් වීමක් වෙන්නේ මෙතන. අන්නේ යන ප්‍රමාණය මම ඉන්න තාක්කල් කෘත්‍යමයි. මම නැති වෙච්චාම ස්වභාවික චරණයකට වැටෙනවා. ඒ වෙලාවෙදි දැනගන්න පුළුවන් Tamanට මේ ඇඟට ඇවිදින්න දුන්නොත් එයා දන්නවා කරන්න ඕන දේ. මේකට හැබැයි මේ වගේ නිකන් වෙනත් කරුණු දෙක තුනක් තියෙනවා. මොකද එකම පරියන්කේ හැමදාම එකම වෙලාවට නැවත නැවත කිරීමෙන් තමයි මේ උහුරුව මේ හරිය නිදිපොළ හදා ගන්නවා වගේ පුරුද්ද එන්නේ. එනිසා නුහුරුණු පුරුද්දකට කිය ගමන් අර නැති කෝල ගති කෝඩු ගති එනවා. පටන් පටන් ගන්නකොටම ටිකක් එනවා. හොත් කරලා කරලා පුරුදු වෙනකොට තමයි දන්නම පරිසක්මනක නම් තමයි තේරෙන පටන් ගන්නවා ටික වෙලාවක් ගියාට පස්සේ මේ ඇඟින්ම ඒ ආරේ අර ගන්න පටන් අර ගන්නවා. ආහන් ඉතින් ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා කිසිම බාහිර උපකරණයක් ආයුධයක් වේතක් මොකක්වත් නැතුව මේ ශරීරය හැතපෙන වෙලාව මේ ශරීරය විස්්‍රාම වෙන හැටි මේ ශරීර විවේක වෙන හැටි ක්‍රියාවක් කරන ගමන් එතකොට තේරෙන පටන් අර ගන්නවා පරියංකේදී එක සමතුලනයක් තියෙනවා. ශක්මනේදී ඊටදී වෙනස් සමතුලනයක් තියෙනවා. අනේ සමතුලනය ගන්න විද්‍යාවකින් බෑ කලාවකින්ම තමයි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා එවැනි තත්වයකටපත් වෙච්ච කෙනෙක් තේරෙනවා මේ ශරීරයේ යම් ප්‍රමාණයකට එයාට ඌරුවට ගැළපෙන ආරයට ගැළපෙන වැඩක දාලා තිබ්බහම ඒක ඒක විසින්ම අලුත් දියාවක් කරගන්න. මේකේ තිරණ පරිවෘත්තීය ක්‍රියා ටික සමතුලනය වෙන්න පටන් ගන්නවා. එහෙම කෙනෙකුට කවදාකවත් ගමනක් යන්න තියෙනවා කියන එක බරක් වෙන්නේ නැහැ. අන්තිේ ගමන හදිසි දුවන්න යන්නෙත් නැහැ. එයා යන්නේ ඒ ගමනට ගැළපෙන ආරයට ගමලන වේගයට තමයි යන්නේ. දැන් තවලමක් යන්න වගේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒක දන්නේ නැති කෙනා මේ දන්නවා කියන පොඩි දෙයක් නෙමෙයි. දැන් පැයක් විතර කතා කළා තමයි අපිට මේකට එන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක කොච්චරක්කල් කරන්න වෙයිද හිත් වදින්න. ඒක ඇබ්බැහියකට ගන්න. ඉතින් එහෙම කෙනෙකුට ගමනක් යන්න තියනවා කිව්වොත් මෙයා කියයි මට ප්‍රශ්නයක් නෑ ගමන යන එක. හැබැයි ඔයා කියන වෙලාවට මේ පැයට ගිහිල්ලා එන්න බෑ මට දෙන්න මම වැඩේ කරලා ඉන්නම් කියලා ගමන යන්න තියනවා කියන එක භාවනා කරලා බුදියන්න කාරණාවක් කරගන්න ගමන භාවනාවට අත්ලක් කරගන්න. ඉස්සලගේ පිටට නම් වැඩක් කරන්න තියෙනකොට ඒ වැඩේ මෙහෙම එකයි කරන්න තියෙන්නේ මෙහෙමයි කියලා අහගත්තට පස්සේ ඒ වැඩේ කරන ගමන් මට කොච්චරක් සතිය පාත් ගන්න පුළුවන්ද කියලා. මේ ඇවිදින ගමනොත් නැත්නම් මේ ගමනක දූත මෙහෙවරක බරක් ගෙනියන්න යන ගමන් ඒක කොච්චරක් සතියෙන් කරන්න පුළුවන්ද කියන එක බලනවා. මේකට හොඳ ලස්සන සමන් මේ සල මේ මොකක්ද ඒකට කියන්නේ සමාන්තරව යන නිදර්ශනයක් ඒ බුරුම පන්සිවාංශේ කියනවා ඒ බුරුමේ මේ වතුර ටික අහිග ඕස්ට්‍රේලියාවේ තරම් අහිග නැහැ නමුත් ලංකාවේ තරම් නැහැ ඉතින් ඒ නිසා වතුර ගෙනියන්නේ කඳේ තියාගෙන. ඒ කඳ කඳ කියන එක මම හිතනවා දැකලා ඇති කියලා. දැන් ඒ තරම්වත් දන්නේ නැති જાතියකට බණ කියන වෙලාව තියෙනවා. කඳ කියලා කියන්නේ දණ්ඩක් කරේ තියන්නේ ඉස්රායෙල් බරක් දාන පස්සෙමුත් බරක් දාන. ඉතින් ඒක ළමයේ ගෙනියනවා එක දරුවට අත් දෙකම උස්සන්න බැරි බැරල් දෙකක් දෙපැත්තෙන් තියාගන්න. සියල බැරල් දෙක පුරවන. පුරවලා කද්දන්න තියනවා මැදින්. තියලෙවල කර ගහලා කරගත්තාම ඒ ළමයා තියා දෙන්නෙකුට උස්සන්න බැරි බර දෙකක් තියෙනවා. ටිකක් දුර ගියාට පස්සේ මේක තාලෙට පැද්දෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ගමනයි කදයි ගමන ඔක්කොම සිද්ධ වෙන්නේ ලයිකට. හිතා ගන්න බැරි කන්දෙත් යනවා. අර හරියට එක තැනදී කද්දන්ටට ගහන්න ඕනේ උරසියේ. ඔය එහෙම ගිහිල්ලා එනවා ආයෙ පාත්‍රෙන්ට ආයෙ ගහනවා. ඒ ඒ රිද්මෙට ආවට පස්සේ හිතා ගන්න බෑ මේ මේ පොඩි දරුවෙක්. ඇත්තට මේ දරුවට වැඩිය උසයි සමාලාට බැරලෙක්. අරගෙන යන වේගෙදි පේනවා ටිකක් දුර ගියාට පස්සේ ගමනයි, කදයි, බරයි සම්පූර්ණ සමතුලනයකට යනවා. එතකොට බලා ඉන්න කෙනාට උනත් තේනවා මේ පුදුම සක්‍රීය ක්‍රියාවලියක් යනවා. එහෙම නැතුව එකක් අරගෙන යන්න ගියොත් ශරීරයේ දෙපැත්තට සමබර නැහැ. උසගෙන යන්න බෑ. උබ්බඩේ හිතන්නවත් බෑ. දෙකක් දුන්නට පස්සේ එකට වැඩි පහසු. වර දෙකක් තිබුණා එකක්වත් උසන්න බැරි සයි දෙක දැම්මට පස්සේ ආදිනු. ඉතින් ඒක කරලා බලලා පුරුදු මනසකට පෙන්නුවොත් මිසක නැත්තම් කවදාකවත් හිතන්න බෑ. ඒකට ওই පරණ මම හිතන්නේ ඊසොප්ගේ උපමා කතාවක වගේ කතාවක තියෙනවා. මම දෙන්නේ කියාලු හිමාල තරණය කරා. තැහින උස අයිස් තියෙන කන්දක. ඉතින් මේ ඒකට බරපොටි බැඳගෙන ඉතින් තැන්නේ යන වෙලාවේදී මෙම යන්තම් කන්ද මේ හේල පටන් ගන්න වෙලාවේදී නාකියෙක් ඉන්නවලු පාර අයිනේ. හරි ඊලන්දාරි දෙන්නයි ඉස්සල්ලා ඊලන්දාරි කිව්වලු අනේ ඊලන්දාරිය මටත් ආසයි උඩට යන්න. අනේ ඵලයන් නාකිය යන්නේ උඹට තියා මේ බරක් උතන මොනව කරන්නද කියලා මේ අර මනුස්සයා ගියාලු. දෙවෙනි ගියේ එක්කනවත් කිව්වලු මටත් ආයෙත් පස්සේ කිව්වලු බේරන්න නැකපන් කරට කියලා. ඒ මනුස්සයා අර කරට දාගෙන දැන් නාකියත් දෙක හති ඇද ඇද යනකොට ඉස්සලා ගිය ඊලන්දාරියට සීතලක් අල්ල වැටලා මැරලා ඉන්නවා දැක්කා. දෙවිලි මනසට සීතල කවදාකවත් වෙන්නේ නැහැ. මොකද නාකියත් හතියරනවා, මිනිහත් හතියරනවා, කන්ද නගිනවා. බර වැඩි වුණාට ඒක තීරුම් අරගත්තොත් ඒක බරක් නැහැ. ඊට පස්සේ මිනිස්සුන්ටත් උදව් කරනවානේ. ඒ නිසා මේ භාවනා කරන යනකොට ඉස්සරහදි ඉස්සරහදි අපි අතර ගොඩාක් ඒ හරියටම සුවිශේෂී தත්ත්ව ඉල්ලුවට ඒකේ භාවනාව කියන එක දන්නේ නැතිකම එතන තියෙන්නේ. ඉස්සරහට යනකොට පේනවත් මේ ගත කරන සාමාන්‍ය ජීවිතේ කිසිම වෙනසක් නොකර. ඇත්තටම කියන ඊට වැඩිය සක්‍රිය වෙලා භාවනා කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ නරකයි කිව්වට ආධුනිකෙ පිළිගන්නේ. ආධුනිකයා ඉතින් දවස් හතක විතර කලින් බඩ බඩ විරේක කරලා නාලා රෙදි හොදාගෙන පන්තරට ගිහිලා තිල් සමාදන් වෙලා පවුලටත් කියලා තමයි පටන් අරගන්නේ. ඔව් ගියාට පස්සේ තේරෙනවා ඒ පටන් ගන්නකොට තොවිලේ කොඳුරු තෙල් කට 7යි 7යි ඕන වුණාට වේදකමට ඕනේ නෑ. මේ වේදකමේ තියෙන සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් යන්න පුළුවන් එකක්. නමුතර මුලින් කරන මේ සත්කාර ටික ප්‍රශ්නයක් නෑ. සද්ධාවේ ටික කරන්න. නමුත් ඒ දේ පටන් ගත්තට ඒක ගැම්ම ගන්න මේ නිදිපොළ හුරු වෙන්න එහෙම නැත්නම් මේ සක්මනේදී Tamange පදම ගන්න එහෙම නැත්නම් වාඩි වුණාට පස්සේ යමක් නොකරන දිහා බලාන ඉඳලා මේ ඇඟත් එක්ක යාළු වෙනවා කියන එක විද්‍යාවක් නෑ මෙතන. මෙතන කලාවක් තියෙන්නේ. ඒ නිසා සමහර ඕනාට වැඩිය මේක සහැල්ලු කරලා දෙන්න හදනවා. එහෙම කරන්න ගියොත් එහෙම ධර්ම ගෞරවය නැති වෙනවා. ඒ නිසා මුලින් මුලින් අපි කාටත් බඳලා මේ බයිබෝයි කියන දා පටන් අරගන්න. ඒක කොහෙත් හැටි. කරගෙන කරන යනකොට තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ කීයෙන් කී දෙනකොටද පුළුවන් වෙන්නේ මේ ආරම්භ කරන ලද වැඩේ Tamanට හිතවදින මට්ටමට යනකම් පග්ගහිත විරියනකම් අරගෙන යන්නේ 99ට වැඩි පිරිස හැලෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් එයා අර ගినాපු ගැම්ම නතර කරලා ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ඒක නිසා කරගෙන යන කිනාට තියෙනවා මේකේ සිල් මේකේ තියෙන රහස තමයි සතතාභ්‍යාසයේ නිතිපතා කරන්න. ඕනෙම ශිල්පයක් වීණාවක් හොයන්න ඕන නම් පියානෝ එකක් පුරුදු වෙන්න ඕන නම් ටයිප්‍රයිටර් එකක් පුරුදු වෙන්න ඕන නම් බයිසිකලයක් පුරුදු වෙන්න ඕන නම් කරණ තියෙන එක වැටුණයි කියලා ගණන් ගන්න එපා. නැවත නැවත නැවත නැවත කරනකොට Tamanටම හිතා ගන්න බෑ මුලදි මට මෙච්චර අමාරු ප්‍රාති කියලා. අන්න ඒ දිගට ගෙනියන පරිසරය ශාසනය කියලා අපි හඳුනනවා. ශාසනයක් නැති තැන කද්දාවත් පුද්ගලික ප්‍රයත්නයකින් මෙතෙන්ට එන්න බෑ. ශාසනයක් තියෙනවයි කියලා කියන්නේ මේ වගේ ප්‍රයත්න කරන පිරිස ඉන්නවා. ඒ නිසා වරින් වර වරින් වර හම්බ වෙනවා. ඒ නිසා ශාසනයක් ලැබිච්ච වෙලාවේදී අපි ඒක කරා ඉරියොත් අවශ්‍ය වෙළඳ පොළේදී වෙළඳ බඩු විකුණ ගන්න බැරුව පහුවෙලා පශ්චාත්තාපයෙන් වෙළඳන් බවටපත් වෙනවා. ඒක නිසා මේ තියෙන උපක තියෙන දැනුම එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ ශිල්පේ එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ අත්දැකීම මොනම දෙයකවත් අඩුවක් නැහැ. අඩුව තියෙන්නේ නිතිපතා කරන්න තියෙන. නිසා මේ නිතිපතා කිරීම දේව කාර්යයක් විදියට රාජකාරියක් විදියට බුද්ධ කෘත්‍යයක් විදියට බුදු අතක් විදියට දිගට කරන්න නම් කොච්චරක් අපේ රුචි අරුචිකම් කැප කරන්න වේද කියලා බලන්න. කොච්චරක්නම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අයින් කරන්න වේද කියලා බලන්න. කොච්චරක්නම් අපේ ඇබ්බැහි නැවත සලකා බලන්න වේද කියලා. ඒ සලකා බැලුවේ නැත්නම් සලකා බැලෙනවා. ඒ නිසා නිතිපතා කටයුතු කරගෙන යනකොට ඔය කුසීත වස්තු අටෙන් එකක් හැම වෙලාවෙම වෙනවා. ආවට පස්සේ ඒකට කුසීත වස්තුවක් කරගන්නවද විරියාරම්භ වස්තුවක් කරගන්නවද කියන එක සත්පුරුෂයා සත්පුරුෂයා අතර පිටලා තියෙනවා. ඒක නිසා කොයි වෙලාවක හරි කාට හරි තේරුණා නම් මෙතෙක් කල කුසීත වස්තුවක් පාඩපත් කරගත්ත දේ දැන් Taman විසින්ම වුණන්දු කරගන්න එහෙම නැත්නම් ආදර්ශයක් වෙනට කරන්න මට්ටමකට ගතට පස්සේ Tamanට ඒ දේ ඒ කුසීත වස්තුවක් වෙච්ච දේ විද්‍යාරම්භ වස්තුවක් පාඩපත් කරගත්ත හැටි නොකිය ඉඳ බැරි ගතියක් තියෙනවා කියන්නම හිතෙනවා ඒක තමයි දරුවෙකුට දෙමාපිය දෙනාට වැඩි ලොකු දෑවැද්ද. මොකද මිනිස්සු ඒ තරම්ම නොහැකි සංඥාවෙන් ගත කරන්නේ. හැම වෙලාවෙම නැතිබරි සංඥාව ගත කරන්නේ. කිනකොට කොයි වෙලාවක හරි නැතිබරි සංඥාවට ඇති හැකි සංඥාව ඇති වුණාට පස්සේ ඒ වෙලාවක් බලාගෙන මේ මනසට කියලා දෙන්න දෙන්නටම තියෙන එකම ප්‍රභවයක් අරය නැති බැරි සංඥාවෙන් කරනවා මෙයා ඇති යකි සංඥාවක් කරනවා නැති බැරි සංඥාවෙන් එකන වැටෙනවා පරදිනවා ඇති යකි සංඥාවෙන් එකනට නැති බැරි සංඥාවක් කරන වැටීමත් එයා ධෛර්යයකට හේතුවක් කරගන්න. මෙච්චර ගාණක් බෑ කියනවා මම අතාරින්නේ මම කරගෙන යනවායි කියලා. ඊට පස්සේ එයාට ඒක වෙන කෙනෙකුට නොකිය ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒවා තමයි වීර කතයි කියලා කියන්නේ. එහෙම නැත්නම් පටන් ආරම්භක ශේෂය වශයෙන් දෙන්නට දෙකක් තිබ්බයි කියන එකක් පිළිගන්න සාසනෙත් පිළිගන්නේ නැහැ ක්වොන්ටම් ෆිසික්ස් වල පිළිගන්නේත් නැහැ. දෙකේම කියනවා දෙන්නට තියෙන සමාන අවස්ථා. නමුත් අර එක්කෙනෙක් ඒක කුසීත වස්තුවක් පාටපත් කරගන්නවා. බුබ්බඩකමකට. තව කෙනෙක් විරියාරභ වස්තුවක් පාටපත් කරගන්නවා. ඉතින් සර්වචන්නාංශේ මේක රජ කුමාරයෙක් රජගෙදරින් එළියට බහැලා ඇට්ටේරියා කැලේක වේලිච්ච ඇට්ටේරියා කොළ ටිකක් උඩ බුදියාන ඉඳලා පෙන්නවා ওই දෙකේදිම එක සැප තියෙන එක. රජගෙදරක ඉන්නා වගේම මේ ඇටීරියා කොළ ටිකක් උඩ සිවුරු ඉලාන බුදියාශි පව තරහ සමාන සැපක් තියෙනවා. ඉතින් ඒක මේ අපිට මේ පාඩම් පන්තිල උගන්වන දේත් එක බලනකොට කොච්චර වෙනසක් තියෙනවද බලන්න. අපි හිතන්නේ මේ සැප ඔක්කොම තියෙන සුඛ භෝග උපභෝග වස්තු වල තියෙනවා කියලානේ. මේ මායාවනේ දිගටම මේ අපිට උගන්වන්නේ ඉතින් මේක අනිවාර්යයෙන්ම කුසීත කරනවා. ඒ දේවල් එනකන් ඉනවා. නමුත් මේ manussකමත් එක්ක එහෙම නැත්තම් කියනවා නම් මේ උප්පත්තියම අපිට හම්බෙලා තියෙන මේ ජම්ම දායදයත් එක්ක බලනකොට මග තියෙන ඕන දෙයක් හැඩ ගහ ගන්න ඕනේ. මග තියෙන ඕන දෙයක් සකස් කර ගන්න ඕනේ. සකස් කරන තමයි ගමන යන්නේ. ඉතින් ඒකට මේ මහානකමේදී විතර බුදුරජාණන්සේ කාටවත් උගන්වන්නේ ඕනම වස්තුවකින් ඕනම වෙලාවක වැඩ ගන්න හැටි අපිට විනය පිටකේ සූත්‍ර පිටිකේ උගන්වනවා. ඒකෙන් අරික් කාලක් හරි ගවන්නේ 16 එකක් හරි උගන්වන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. බාලදක්ෂ ව්‍යාපාරේ තීරසප ඔක්කොම තරදලා කැලේකට ඵලයක්. ගිහිල්ලා කූඩාරමක් ගහන ගින්දරක් පත්තු කරගෙන ඒකේ ඉඳලා ඒ සැප නැති මේ පරිසරයේ තියෙන ඒ සෙල්ලක්කාර ගතිය පුරුදු කරනවා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා ඉදිරියට යනකොට Taman වෙත පැමිණෙන සෑම බාධකයක්ම සාධකයක් කරගන්න. ඒක විශ්වලාගෙන ආපු සුභාසින්ජන බාඩපත් කරගන්නවා. ඒක එක්කිනෙකුට විතරක් සීමා වෙච්ච කුසලතාවයක් නෙවෙයි. හැම කෙනෙක් ගාම තියෙන අපි ඒ ටික ඒ කුසලතා ටික දල්ව ගන්න, මොලව ගන්න, අවුලව ගන්න දන්නේ නැති නිසා අපි අනුන්ගෙන් ඉල්ල ඉල්ල ඉනවා. අනුන් පෙන්වන්නේ මොනම දෙයක්. අනුන් පෙන්වන ආදර්ශයක් විතරයි. Taman ඒක සඳහා උත්සාහ කරන්න. ඒ නිසා උත්සාහවන්තයාට ජය ගන්න බැරි එකක් නැහැ. විරියවතෝ පණ කිං නාමන සිජ්ජති කියලා කියනවා. වීරයවන්තයාට මොකද්ද විනිවිදකට යන්න බැරි කියලා. හැබැයි එක සැරේ වෙන්නේ කරගෙන කරගෙන කරගෙන ඉන්නකොට තමයි ඒ ගැම්ම එන්නේ. ඒ නිසා මේ භෞතික විද්‍යා විනෝදේ පොතේ තියෙනවා. ওই විශාල පාලමක් උනත් එහෙම නැත්නම් විශාල මේ ගොඩනැගිල්ලක් වගේ උනත් ඒකේ හරියටම ගුරුත්ව ලක්ෂණය අල්ලගෙන ජිල් බෝලකින් ගැහුවොත් වෘත්ත ලක්ෂණ මුළු ගොඩනැගිල්ලම වෙවුලනවා. ඒක නිසා කාට හරි පාලමක් හදලා තියෙන හැකිල් හදලා මෙතනයි වෘත්ත ලක්ෂය වෘත්ත කේන්ද්‍රය තියෙන කියලා ඉංජිනේරන් දන්නවා. දැනගෙන ඒකෙන් ජිල් බෝලකින් ගම්මිරිසට ඇකුත් කියනවා. ගැහුවොත් මුළු පාලම දෙදරනවා. පාලම දෙදරනවා කියන්නේ ඒක දෝලනයක් කියනවා. ඊට පස්සේ කියනවා දෝලනේ ආපහු යනකොට එහා කෙළවරදී තව ජිල් බෝලකින් ගැහුවොත් දෝලනේ පොඩ්ඩක් තව තල්පේ. ඊගාසරි තව ජිල් බෝලින් ගන්න. එහෙම කෙරුවොත් ජිල් බෝලින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා කියනවා. ඉතින් කවුරක්වත් දන්නේ මේ යකඩෙන් ගල් වලින් හදපු පාලමක් කඩන්න පුළුවන් කියලා. මොකද කවුරුත් දන්නවා පාලමක් උඩින් යනකොට හමුදාවකට කවදාකවත් මාච් කරන්න දෙන්නේ නැහැ. මොකද මේ මාච් කරන ভাইබ්‍රේෂන් එකත් එක්ක පාලමේ ভাইබ්‍රේෂන් එක ගියොත් කඩන්න වෙනවා. පාලම උඩ යනකොට මාච් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ හදලා තියෙන මුළු සංසාර සැකිල්ලටම හරියටම ගුරුත්වකේන බල එක ජිල් බෝල පාරක් ගහනවා කියන එක තමයි චිත්තක්ෂණයක් වර්තමාන හිත තියෙන. හෙල්ලුම් කරනවා. ඒ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණ ගෙනියන්නේ කුසීතකම. නොදැනුවත්කම මො ගොඩාක් දේවල් බලපන්නේ ඔක්කොම සායම්බරු විතරයි. ඔක්කොම සායම්බරු ඔක්කොම ඉස්සරහට යනකොට නිකන් මේ තැම්බිච්ච පිපිඤ්ඤ කැලලක් තරම්වත් හයිය දේවල් නෑ. ඒ නිසා ඒ එක එක චිත්තක්ෂණයක කොයි වෙලාවෙ හැදී මම දැන් මෙතන කියලා තැනට අරගෙන ඒක ආභෝග කරගන්න පුළුවන් කෙනෙක් හිටියයි කියලා හිතනවා මම මෙතන මොනක්වත් නොකර. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. එතකොට මට මෙන්න මෙහෙමයි තේරෙන්නේ. කරන දෙයක් මොකුත් නැහැ. පූර්ණ අප්‍රමාද භාවයෙන් ඉන්නකොට මට මෙන්න මෙහෙම වැටෙනවා කියලා දැනගෙන මේ ගත්ත එකලස. එහෙම නැත්නම් මේ ගත්ත චිත්තක්ෂණය. මේක ක්ෂණ සම්පත්තිය කියලා. ඊගාව චිත්තක්ෂණයක් පවත්තන්න. අපේ රුචි අරුචිකම් ටිකයි අපේ පෞරුෂත්ව ලක්ෂණ ටිකයි අපේ ඇබ්බැහි ටිකයි බලපාන. බැයි බවත්තලා ඒ ඒ ගැම්ම ගත්තොත් තේනවා මේ තියෙන ඇබ්බැහි මේ තියෙන පුරුදු ඉතාමත්ම දුර්වලයි ඊගා චිත්තක්ෂණ සතියට වඩා. ඉතින් අපි මේ දුර්වල වූ ඇබ්බැහි පුරුදු අදහනවා වෙනුවට සතිය අදහන තැනට එනකොට තමයි මේ වීරිය පක්කහිත වීරියක් වඩපත් වෙන්නේ. හොල්ලාගත්ත දේ එක ජිල් බෝලයක් ගහලා අල්ලගත්ත දේ තව තවත් ගහ ගහ ඉඳලා අපි හිතමු ටිකක් කලින් ඉඳලා සිගරට් එකක් බීලා ඇවිල්ලා ආජිල් බෝල ගහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අරගත්ත ගැම්ම ඉවරයි. ආයෙ මුලක ඉඳලා මිනිහට විශ්වාසයක් තියෙනවා. ආයෙත් පටන් ගත්තොත් අච්චර ජිල් බෝල ගහන ගන්නව මේක එයි කියලා. ඉතින් අපි කරන්නේ වැඩි කර ඉඳ ගමන් පොඩ්ඩක් පහ තබලා වඩපිට පොඩ්ඩක් බලලා ඔළුව හොල්ලෝල්ලා ඉඳලා ආයෙ පටන් ගන්නවා. ඒක කියන කැමලියන් යෝගීස්ලයි කියලා. මගට යනවා ටික හොල්ලොල්ලා ආයෙ ටිකක් දුවනවා ආයෙ යනවා අන්න එහෙම නැතුව අර දිගට යන්න ප්‍රධාන කරුණු දෙකක් අවශ්‍යයි සංසාර බය දකින්න සංසාර බය දකින්න ඕනේ ඒකල ගැලවෙන්න කවුරුවක්වත් නැහැ මං විතරමයි කියලා දැනගන්න සංසාර බය දක්නාසුළු සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නවොත් හැම කෙනාටම භික්ෂුව කියලා කියනවා එචා බුදුරජාණන්සේ දීලා තියෙන මේ ආයුධ කට්ටල ඕන කෙනෙකුට කැපයි. ඒකට තමයි තේරෙනවා අපි කොච්චරක්නම් කරහැරලා තියනවද? බර බිම තබලා තියෙනවාද මොකද මේ ගමනක් කරන්න තියෙනවා වැඩක් කරන්න තියෙනවා කියලා අපි භාවනා කරගන්න හම්බෙන්නේ නැහැ කියනවා ඒක පැත්තක තියලා වැඩක් කිරුවත් ගමනක් ගියත් සතිය පවත්වන එක කරන්න පුළුවන් කියලා දැනගත්තොත් එයා හරියට දී යටින් ඉන්දර ගෙනියන්න දැනගත්ත කෙනෙක් වගේ හම්බේ ඇවිදින්න යන දැනගත්ත කෙනෙක් වගේ තනි පීල්ලක ඇවිදින්න දැනගත්ත කෙනෙක් වගේ මුළු ජීවිතේම සර්කස් එකක් වෙනවා. ඉතින් ඒක සිල්ලක්කාරකම ඒක ටිකක් රැඩිකල් වැඩක්. එහෙම නැත්නම් සම්ප්‍රදාය කඩාගෙන යන වැඩක්. මොකද මුළු සම්ප්‍රදායම කැමති මේ වෙන නතර වෙවි යන ගමන. ඒක තමයි පුත්තජන ගමන. මේ භාවනා මාර්ගයට වැටලා මේක පාඩම හරියට වැදිච්ච කෙනා තේරුම් ගන්නවා අරමුණ ලද වැඩි අවසානයේ දක්වාම ගෙනියනට අධධාන ගමන ප්‍රධානක්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ලක්ෂණ ගැන පෞරුෂත්වයේ කියලා. ඒ පෞරුෂත්වය උත්ප්‍රේරණය කිරීම කැටලිටික් ඉෆෙක්ට් එකක් දීම තමයි අපි මේ භාවනා කිරීමෙන් කරන්නේ. කවදා හරි ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ භාවනා කෙරුවයි කියලා මොකක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. මොකක්වත් නැති වෙන්නේ නැහැ. හරියට මේ එහාට මෙහාට එවිසිලා තුණු යකඩ අංශු ටික කාන්දමකට අතුල්ලලා අතුල්ලලා කාන්දම් වෙන එක විතරයි වෙන්නේ. එතකොට යකඩේ කැරකෙන්නේ උතුරට විතරයි. කාන්දම් වෙච්ච එක. ඒක බිම වැටුනොත් අතරමැදි කාන්දම් ගතිය හෙල්ලුම් ගන්නවා. රත් වුණොත් හෙල්ලුම් ගන්නවා. ඒ නිසා අතුල්ලන්න පටන් ගත්තට පස්සේ දිගටම කාන්දම යකඩේ අතුල්ලන අතර හිටියොත් කාන්දමේ තියෙන අංශු දිශාගත වෙනවා. ඒ නිසා අසංවිධිතව තිබුණු අංශු සංවිධානය කිරීමක් විතරයි කාන්දමක් යකඩයක් නෑ යකඩයක් කාන්දමක් බවට පත් වෙන්නේ. ඒක වෙන වෙලාවේදී හලහප්පන්න එපයි කියනවා. බිම දාන්න එපා, පත් කරන්න එපයි කියලා. අන්න ඒ වගේ ගත්ත ධූරය දිගට පවත්වාගෙන යන්න ගියොත් සබහා ධර්මෙත් තතු වෙනවා රජුන් ගැන වෙන නායකයෙක් ගැන යකෙක් ගැන ප්‍රේතෙක් ගැන මාරෙක් ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වැඩ කරගෙන යන කෙනෙක් තීරුම් අරගන්න ඕනේ තමන්ගෙම මෙතෙක් කරගෙන ආපු වැඩේට නිග්‍රහ වෙන විදිහට මේ වැඩ කරාරින්න එපා. මේ හරහා භාවනා කරන්න නැතුණත් කමන්නේ මම සතිය පිහිටව ගන්න පුළුවන් පිහිටවනවා කියන අදහස ඇති කර ගන්න පුළුවන් නම් ඕන්න ධර්ම දේශනා සාර්ථකයි. ඉතින් සියලු දෙනාට මේ ශක්තිය කරගෙන යන වැඩේටම තමන්ම කරන ගෞරවය පිනිෂ සතිය දිගට පවත් අඛණ්ඩ පවත්වාගෙන යන පිළිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අන්ත කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි හොඳයි අපි පුරුදු කරපු චාරිත්‍රයේ හැටියට එත්තවතා ചാති ගාථා සජ්ජාහනා කිරීමෙන් අපි උපයාස අපයා ගන්න දැම් කුසලයක් වේ නම් ඒ සීලු කුසල් ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට මුදිතාවෙන් අනුමෝදනා ශීර්ෂයෙන් එකඟ එකතු වෙමු. එත්තාවතාචං අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු නිත්තාවතාචං අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාසට්ටා ච බුම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනම් ආකාශට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුඛී හොන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ධග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාදුදිකුත්තරි විදානං කුදකම් පටිපාණිය සත්තාසීතත්ත්‍යා වාසං බුද්ධ සුපත්විත්වා සුපත්විත්වා සාදුකා සුවපත්